හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2018 නොවැම්බර් මාසයේ 25 වෙනි ඉරිදා ශ්‍රී ලංකාවේ ගිලානස් අවස් 2:30 ආරම්භ වන ධර්ම සාකච්ඡාවටයි අපි මේ ඉන්නේ. සවනට සිසිලස ඔස්සේ කෙරෙන මෙම ධර්ම සාකච්ඡා මාලාවේ අද දවසේ අපි කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිට අප සම්බන්ධ වෙනවා පූජ්‍යපාද නිස්සක කමලසිරි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව ශ්‍රවණට සිසිලස වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේ කරනයි. ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කරුණු අපට මතු කර දෙන්න ලෙස ස්වාමීන් වහන්සේ සිල් දනාටම පෙරවන් සරණයි. ඒ වගේම මම මුලින්ම මම කනකාට වෙනවා ගිය සතියේ මොකද අපේ වෙලාව වෙනස් කරා පැයකින් මම කල්පනා කරගෙන තිබුණේ මෙහි වෙලාවෙන් හතරට තමයි වැඩසටහන තියෙන්නේ කියලා. නමුත් ඒක ලංකා වේලාවනෝ තීරණය කරනවා කියන එක කල්පනා කරේ නෑ. කෙසේ හෝ අපි අද දවසේ මේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. එතනදී මම මේ සතියේ මාතෘකාව හැටියට තෝරගත්තේ භාවනාව ගැන මාතෘකාව. මේ මාතෘකාව මම සාකච්ඡා කිරීමේදී කිසියම් භාවනා කර්මස්ථාන පිළිබඳව පැහැදිලි කිරීමකට නෙමෙයි යමු වෙන්නේ. මීට පෙර දේශන දෙකකදී මම බෞද්ධ සාහිත්‍ය නැත්නම් ත්‍රිපිටක සාහිත්‍ය සහ ඉතිහාසය පිළිබඳව කරුණු පැහැදිලි කරා ඒ වගේම pāli භාෂාව ගැන ඒ වගේ ඒ කරුණු පැහැදිලි කරේ අපිට යම් යම් කරුණු පිළිබඳව අනවබෝධයන් විවිධ ගැටලු විෂමාකාර අදහස් ඇවිල්ලා තිබුණු නිසා එවන් පසුබිමක එතකොට ඒ සියල්ලට වඩා භාවනාව සම්බන්ධයෙන් තමයි අපිට වැඩිපුරම විසම අදහස් ගොඩක් ඇතිලා තියෙන නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක පුදුම වෙන්න කාරණේකුත් නෙමෙයි. ඒක අපි දන්න ඉතිහාසය තුළම තිබුණු දෙයක් බුදුරජාණන් වහන්සේගේ යුගයේ පවා මේ කාරණේ ව්‍යාකූලත්වය දකින්න තිබුණා. ඒකට ප්‍රධානම හේතුව තමයි පුජ්‍යලයාගේ මනස්වල තිබෙන ditthිගත භාවය, ditthිගත භාවයේ ආශ්‍රවයක් වීම ම ප්‍රධාන වශයෙන් බලපාන අපිට විසඳ ගන්න තිබෙන ගැටලුවත් ඒම තමයි. ඒ ආශ්‍රමයේ ආශ්‍රව විසඳ පිළිබඳව ගැටලුව. ඒක නිසා පෘතජන ලෝකයක පෘතජන සමාජයක පෘතජන මනසකින් යුක්තව දිට්ටි ආශ්‍රවලින් පිරුණු තත්වයක දිට්ටි ආශ්‍රව ප්‍රබල වෙච්ච තත්වයක මේ වගේ ව්‍යාකූල තත්ත්වයක් නැතිවීම අමුතු දෙයක් නෙමෙයි ඒක සාමාන්‍ය දෙයක්. එනිසා ඒ ගැටලුව අපි විසඳා ගැනීම සඳහා යම් කිසි පසුබිම් ප්‍රේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීලක් තේරුම් ගැනීමක් සිද්ධ වෙන්න ඕන. අපි වර්තමානයේ භාවනාව කියන වචනේ අපි භාවිතා කරනවා. දැන් මේ වචනේ භාවිතා කිරීමේදී අපි අදහස් කරන්නේ මොකද්ද මේ කියන එක. මේන් අපි මොකද්ද අදහස් කරන්නේ කියන කාරණේ අපි කල්පනා කරලා බැලුවොත්. සාමාන්‍ය සමාජයේ භාවනාව කියලා අදහස් කරන දේ තේරුම් ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ මේ අපේ අන්තර්ජාලයට ගිහිල්ලා මේ භාවනා කියන වචනය අපි ටයිප් කරොත් එහෙම ටයිප් කරලා ඉවර වෙලා බලන්න මේ මොකද්ද වෙන්නේ කියලා. කියන්නේ දැන් ඒ භාවනා කියන වචනයට සමාන්තරව අපිට එන පම ඉංග්‍රීසි වචනේ තියෙනවා මෙඩිටේෂන්. දැන් ඒ මෙඩිටේෂන් කියන වචනේ අපි දැන් භාවනා කියන එක බැලුවොත් මම කවදාකවත් භාවනාව කියන එකට සම්බන්ධයෙන් ඡායාරූපයක් එන්නේ නැහැ වෙන පෞද්ගලික නමක් තමයි එන්නේ භාවනා භාවනා කියලා මේ ලෝකේ එන වචනේ පෞද්ගලික නමක් එන්නේ මෙඩිටේෂන් කියන වචනේත් එක්ක අපි බැලුවොත් ඒ මෙඩිටේෂන් කියන වචනේත් එක්ක තියෙන්නේ මොකද්ද වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න කිසියම් ඉරියව්වක් තමයි චිත්‍රයේ නැගිලා තියෙන්නේ. ඒ චිත්‍රයේ නැගිලා තියෙන්නේ එහෙම එකක් තමයි. තමයි භාවනාව කියන එක ගැන අපේ ලෝකයේ වර්තමානයේ තියෙන ආකල්පය හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක්. ඒ කියන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව. ඒ වාඩි වෙලා කරන ලබන කිසියම් දෙයක් හැටියට තමයි භාවනාව කියන එක ලෝකයේ මේ තේරුම් අරන් තියෙන්නේ. ඒක තමයි ලෝකයේ වැටහිම් භාවනාව සම්බන්ධයෙන්. එතකොට අපි ගත්තොත් මේ භාවනාව සහ මෙඩිටේෂන් කියන මේ වචන දෙක එකම අර්ථයකින් අපි පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ තවම ලංකාවේ සමාජය ඇතුලේ සහ ලෝකයේ එකවර මේ භාවනාව ගැන ඇති වෙච්චි යම්කිසි රැල්ලක් තිබෙනවා භාවනාව පිළිබඳ රැල්ලක් තියෙනවා දැන් මේක ඉස්සරලම මේ මෑත කාලීන භාවනාව පිළිබඳව මතුවීම අපිට දකින්න තියෙන්නේ පරම විඥානාර්ථ සමාගමත් එක්ක. පරම විඥානාර්ථ සමාගම එක ඇමරික කවුරුත් දන්න ඕල්කට්තුමා බවලස්කි පිරිස ආරම්භ කරපෙක මේක එක ටික මුල් වචනේ තියෝසොෆිකල් සොසයිටි ඇමරිකාවේ ආරම්භ වෙන්නේ. එතකොට මේ භාවනාව කියන මාතෘකාව කතා බහ කරන්න එදා සඳහා ලෝකයේ අවධානය යොමු වෙන්නේ මේ අවධානය යොමු කරන්නේ ප්‍රධාන කණ්ඩායම තමයි මේ පරම විඥානාර්ථවාදී. මේ පරම විඥානදීන්ගේ තිබෙන මා ස්වභාවය තමයි ඔවුන් গুপ্ত ශක්ති සහ গুপ্ত බලවේග පිළිබඳව දැඩි උනන්දුවකින් උමනාවකින් කටයුතු කරපු අය. ඒ නිසා ඒ ඒ කට්ටිය গুপ্ত ශාස්ත්‍රයේ හැටියටම මේක නම් කරගෙන මේ මේ විෂයන් නම් කරේ গুপ্ত ශාස්ත්‍රය කියලා. එතකොට මේ গুপ্ত ශාස්ත්‍ර හැදෑරීමක් සහ ඒවා පුරුදු පුහුණු කිරීමක් හැටියට තමයි මේ භාවනාව ආරම්භ වෙන්නේ විශේෂයෙන් අතීන්ද්‍රිය ඥාන උපදවා ගැනීම සඳහා දිව්‍යමය ඥාන උපදවා ගැනීම සඳහා නැත්නම් දිබ්බ චක්කු දිබ්බ සෝත පරිචිත්ත විඥානන වගේ ඥාන උපදවා ගැනීම තමයි මේ අයගේ ප්‍රධාන පරමාර්ථය උනේ මේ භාවනා ක්‍රම පුහුණු වීම. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය අතීන්ද්‍රිය ඥාන පොදවා ගැනීම කියන එක. ඒතර මේ සම්බන්ධයෙන් මේ අය වැඩිම උනන්දුවක් අවධානයක් යොමු කරන්නේ ඉන්දියාවේ තිබිච්ච Hindu යෝග සහ තන්ත්‍ර යා මේ ක්‍රමවලටත් ටිබෙටේ වජ්‍රයානික තාන්ත්‍රික ක්‍රමවලටත් තමයි ඒ අය වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. එතකොට අපිට පේන්න තියෙනවා මේ පරම විඥානාර්ථ වාදී නැත්නම් තියසොෆිකල් මතවාදී හිටපු පිරිස මේ අතීන්ද්‍රිය ඥාන සහ গুপ্ত ශාස්ත්‍රය গুপ্ত විද්‍යාවන් හැටියට භාවනාව ප්‍රගුණ කරන්න පටන් ගත්තු ආකාරය තමයි මේ මෑත ඉතිහාසය ඉස්සරලම අපිට දකින්න හම්බෙන්නේ. ඊළඟ මූලාශ්‍රය තියෙන්නේ අපිට බලපාපු සහ ලෝකයට බලපාපු බුරුමේදී. මේ බුරුමේ ඇති වෙන තත්ත්වය තමයි 64 විතර බුරුම බුරුම රාජ්‍ය බිඳ වැටෙනවා ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත් වෙනවා බුරුමේ. එතකොට මේ ඒ අවස්ථාන යටත් වෙන රජතුමාට පෙර හිටපු බුරුම රජතුමා බුරුම ඉතිහාසයේ හිටපු මහා ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. එතුමා තමයි ත්‍රිපිටකයේ කිරිගරුඬවල ලියපු රජතුමා ත්‍රිපිටකය සුරක්ෂිත කර ගැනීම සඳහා. ඒ වගේම බුරුම ශාසනය විශාල ප්‍රබෝධයක් ඇති කරපු ලංකාවේ ශාසනය ප්‍රවත්ම සඳහා ලොකු උපකාර කරපු රජ කෙනෙක්. ඉතින් එතුමාගේ අභාවයත් එක්ක බුරුම රාජ්‍ය ඇතුළේ ඇතිවෙච්ච අභ්‍යන්තරික ભેද බින්නකම් බලවත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඉංග්‍රීසියෙන් යටත් වුණා. මේක බුරුම භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තේ මේ කලියුගයේ උදාවීමක් හැටියට. මේක මේ කලියුගයේ උදාවීමක් හැටියට තමයි උන්වහන්සේලා තේරුම් ගත්තේ. ඊටාම බලාපොරොත්තු සුන්මුණු සහ නැවත අපිට ශාසනයක් මතුවෙන්නේ නැහැ කියන හැඟීම ඇති කරගෙන තාම පසුබට අවධියකට මේ භික්ෂුන් වහන්සේලා රටේපත් වෙලා තිබෙනවා. ඉතින් ඒ වෙලාවේ ඔය ලේඩි ලේඩි සියාදු කියන හම්තුරු නැවත වතාවක් මේ ශාසනය මතුවෙන්න නම් ස්ථාපිත වෙන්න නම් මාර්ගඵලලාභීන් බිහි වෙන්නට ඕනේ. ඒ සඳහා දැඩි විනය ශික්ෂාපද අනුගමනය කරමින් දූතාංග ධාරිව වනගතව භාවනා කිරීමකින් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. අර කාශ්‍යප බුද්ධ ශාසනයේ පිරුණාට පස්සේ අපේ අර සූත්‍රවල සඳහන් වෙන ওই පුක්කුසාති දාරුචීරිය වගේ අයගේ ඉතිහාස කතාව. අන්න ඒ වගේ වනගත වෙච්ච පිරිසක් ගිහින් මේ ධර්මයේ විශේෂයෙන් රිද්ධි ප්‍රාතිහාර්යමේ ගුණයන් මතු කරගන්නට ඕනේ කියන අදිෂ්ඨානය ඇතුව වනගත වුණා. එතර මේ බුරුමේ ආරම්භ වෙච්ච මේ භවනා සම්ප්‍රදාය ඒ ලේසි සියාදෝ හම්දුරුව ඇතුළු පිරිස වනගත වීමෙන් අරණ්‍යගතව ආරම්භ වෙච්ච සම්ප්‍රදාය බුරුමේ තුල ක්‍රියාත්මක වුණා ඒක තායිලන්තයට බලපාලා තිබසිය මේට එතකොට මේ 1956 56 බුද්ධ ජයන්ති යුගයේ ලංකාවේ 2500 බුද්ධ ජයන්ති යුගයේ උදා වුණාම අර වනගත සම්ප්‍රදාය නැවත වනගත වීමේ ඒ බුරුම ලේදිසියා දහන්ලගේ પરම්පරාවේ අවුරුදු 70ක් විතර ගත වෙලා තිබුණා 70ක් 80ක් වගේ ගත වෙලා තිබුණා එම භාවනා પરම්පරාවෙන් ලංකාවේ ලංකාවට භාවනාව අඳුන්වා දීමක් සිදු කරා. ඒ කියන්නේ අපි භාවනාව ආනයනය කිරිලක් කරා කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ලංකා බුරුම තානාපති කාර්යාලය සහ ලංකාවේ රජයේ අතර ඇති වෙච්ච සාකච්ඡාවල් වල ප්‍රතිඵලයක් හැටියට තමයි බුරුමේ ඔය අරණ්‍ය වාසික දූතාංගධාරී භික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන සුජාත ඒ මහස්ත්‍රයන් වහන්සේ ලංකාවට වඩමෝ ගන්න. එතකොට මේ දැනට අද අපේ ලංකාවේ භාවනා මධ්‍යස්ථාන කීපයකට පදනම වැටෙනවා මේ සුජාත ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීම. එතනදී ඇතිවෙච්ච එක ගැටලුවක් තමයි උන්වහන්සේට අපි දන්නවා සුජාත ස්වාමීන් වහන්සේට සිංහල භාෂාව බැරි බව. ඒ වගේම උන්වහන්සේට ඉංග්‍රීසි භාෂාවේ හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේ තමන්ගේ ධර්ම දේශනාවල් කර්මස්ථාන දේශනාවල් සිද්ධ කරේ බුරුම භාෂාවෙන්. ඉතින් ඉංග්‍රීසි දන්න බුරුම ජාතිකෙක් මේක ඉංග්‍රීසියෙන් කියනවා. ඒ ඉංග්‍රීසියෙන් කියපු දේ ඉංග්‍රීසි කතා කරන සිංහල ජාතිකේ එක සිංහලෙන් කියනවා. ඉතින් අපිට පේනවා මේක පුජ්‍යලයෝ කීප දෙනෙක් හරහා තමයි ශ්‍රාවකයා අතරට එන්නේ කියලා. එතකොට මේ පරිවර්තකයෝ භාවනා පුහුණු කරපු හෝ ප්‍රගුණ කරපු හෝ ධර්මයේ ඉගෙන ගත්තු අය නෙමෙයි. එයාට ඉංග්‍රීසි භාෂාව තා තමන්ගේ මව් භාෂාව හැකියාව විතරයි තිබුණේ. දර ඒ යුගයේදී ඉංග්‍රීසි භාෂාවට මේවා හරියට නිශ්චිත වචන තිබුණෙත් නැහැ. ඒවත් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. ඒතර මේ වගේ ගැටලු සහගත තත්ත්වයක් හරහා තමයි මේ ගුරුම හාමුදුරුවන්ගේ භාවනා කර්මස්ථාන සිංහල භාෂාවට නැගුණේ. ඉතින් මේක නිසා අපේ රටේ විවිධ වාද විවාද ඇති වුණා. ඒ කාලේ වජිරාරාමේ හිටියා සෝම කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ බොහොම දැඩි ලෙස මේ ගුරුම භාවනා ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා. ඒකට හේතුව තමයි සුජාත හාමුදුරුවොත් එක්ක ඍජුව කරපු සාකච්ඡාවවල නෙමෙයි ඒ අදහස් උන්වහන්සේලා ආවේ උන්වහන්සේලා ඒ අදහසට එන්නේ අර පරිවර්තකයන්ගේ අදහස් සම්බන්ධයෙන් එක ඉතින් රටේ සුජාත ස්වාමීන් වහන්සේත් එක්ක ඍජුවම pāli භාෂාවෙන් සහ බුරුම භාෂාවෙන් අදහස් හුමාරු කරගත්තේ රේණුකානේ චන්දවල නායක හඳුරුත් ආනන්ද මෛත්‍රී නායක හඳුරුත් ඍජුවම බුරුම භාෂාවෙන් උන්වහන්සේත් එක්ක සාකච්ඡාවල් කරා. ඒතර උන්වහන්සේලා ඊටාම සුජාත ස්වාමීන් වහන්සේගෙන් ආපු කර්මස්ථානේ උන්වහන්සේලා නිවැරදිව ගත්තා. ඊට පස්සේ උන්වහන්සේලා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිල්ලක් කරා. රේණුකානේ ආම්දුර ස්වාමීන් වහන්සේගේ පොත්පත්වල එක පැහැදිලි කිරීම කරලා තියෙනවා. ආනන්ද මෛත්‍රී නායක ස්වාමීන් වහන්සේ බුරුම ලිපි මේ වෙන් තිබෙනෝ සාරාංශගත කෘතියක්ම සිංහලයට පරිවර්තනය කරලා උන්වහන්සේගේ භාවනා ක්‍රමය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරා. හැබැයි අවසනාවකට ලංකාවේ සමාජයේ රේණුකානි මාහිම්පාණන් වහන්සේට මොනතරම් ගරු කරත් ආනන්ද මෛත්‍රී මහානායක හඳුරන්ට කොච්චර ගරු කරත් අර තිබිච්ච විවාදයක් ඒ විදිහටම අද වෙනකන් තියෙනවා ඒහා කල්ප ඒ වගේම අර පරිවර්තන හරහා ආපු ආකල්ප ආකල්ප තමයි සමාජයේ අල්ලගත්තේ සමාජය ග්‍රහණය කරගත්තේ කියන එක අර ඍජුවම ඒ සුජාත ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා භාවනාව ගැන කරුණු ඉදිරිපත් කරපු ආම්දුරුරුන්ගේ අදහස් සමාජගත වුණේ නැහැ. මෙන්න මේ හේතු දෙක මේ පසුබිම් දෙක තමයි අපේ රටේ භාවනා සම්ප්‍රදාය මෑත භාගයේ මතු කරන්න පදනම හැදෙන්නේ. මේ වගේ වියෝල් සහගත තත්ත්වයකින්ම තමයි මේක ආරම්භ වෙන්නේ කියන එක හොඳට පේන්න තියෙනවා. එතකොට මේ පසුබිමේ ඉඳලා ඇතිවෙච්චි භාවනා සම්ප්‍රදායක් ඒ භාවනා සම්ප්‍රදාය කාලෙන් පියවරෙන් පියවරට කාලෙන් කාලයට ඇවිල්ලා අමුතුම ආකල්ප සහිත දෙයක් බවට පත් වෙනවා. ඒ අතරේ මේ බටහිරට බටහිර ජාතිකයන් විශාල වශයෙන් භාවනාවට ඇදිලා ඇමරිකාවේ විවිධ හිපි සංස්කෘතියේ හිපියෝ ඒ හිපි සංස්කෘතිය අය ඉන්දියාවට එනකොට චීනයට එනකොට මේ කට්ටිය අලුත් යමක් දැක්කා. අලුත් යමක් වුන් දැක්කා. භාවනාව කියලා. එම පිරිස තමයි නැවත බටහිරට මේ භාවනාව අරගෙන ගියේ. ඒ භාවනාව බටහිරට ගෙනියන්න භාවනාව බටහිරට ගෙනියන්න වැඩිපුරම දායක වෙන පිරිස තමයි මේ හිපි සංස්කෘතිය අය. අපිට හිපියෝ ගැන තියෙන ආකල්පය එච්චරම හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඒ අපි හිතන අපිට බටහිර පල්ලිය හරහා ක්‍රිස්තියානි ආගම හරහා ඉපි සංස්කෘතිය ගැන ලැබිච්ච අකල්පයම අපි ඉන්න ඕනේ නෑ. අද වර්තමානයේ ලෝකයේ ඉන්න යම් කිසි ජනප්‍රිය තලයේ බටහිර ජාතික භික්ෂුන් වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් හිපියෝ මුලින්. ඒ හිපියෝ හැටියට තමයි එකට්ටිය ජීවිතය ආරම්භ කරලා තිබුණේ. ඔවුන්ට උන්වහන්සේලාට ධර්මය හම්බෙන්නේ එහෙම. ඊට පස්සේ අද වෙනකොට උන්වහන්සේලා බොහොම ඉතාම වැදගත් භික්ෂුන් වහන්සේලා හැටියට ලෝකෙට ධර්මය අරගෙන ගිහිලා තියෙනවා. එතකොට මේ හිපි සංස්කෘතියත් එක්ක මුලින්ම ඒ කට්ටිය අඳුරගත්තු භාවනාව ඉන්දියාවේ තිබිච්ච මේ গুপ্ত ශාස්ත්‍රයන් තමයි ඕන් මුලින්ම ඉගෙන ගත්තේ. ඒ නිසා මේ යෝග සහ මේ කුණ්ඩලිනී ශක්ති වගේ දේවල් ලෝකේ ජනප්‍රිය වුණා. අපේ සමාජයේට මේ ආකල්ප බලපෑවා. අපේ සමාජයට මෙම ආකල්ප බලපෑවා. මොකද හේතුව සමාජය තුළ යම් යම් ආකල්ප ගොඩනැගෙන්නේ ඒ අදාළ මහා සම්ප්‍රදාය මූලාශ්‍ර ඉගෙනගෙන එහෙම නෙමෙයි සමාජය තුළ ඇති වෙන යම් යම් කාලෙන් කාලට මතුවෙන චූල සම්ප්‍රදායන් වලින් තමයි ජනප්‍රිය මත කියනවා හැදෙන්නේ ඒක ලෝකයේ ස්වභාවයක්. දැන් උදාහරණයක් හැටියට අපි අපේ පිරිත් නූලක් බැඳගන්න එක දැන් පිරිත් නූල බැඳනවා බැඳ ගන්නවා කියන එක අපේ ඉතිහාසය අපි තාම වටින දෙයක් ඒක තාම ගෞරවාන්විත දෙයක් හැටියට තමයි අපේ සමාජයේ තිබුණේ පිරිත් නූල කියන එක. හැබැයි අපේ රටේ පිරිත් නූල කියන එක ජනප්‍රිය වෙන්නේ මේ ක්‍රීඩකයෝ නිසා විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෝ නිසා. ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිත් නූලක් අතේ බැඳගෙන ක්‍රිකට් ගහන්න පටන් ගන්නකොට අපේ සමාජයේ තරුණ පිරිමි ළමයි පිරිත් නූල අතේ ගැට ගහගන්න පටන් ගත්තා. ඒක ස්වභාවික දෙයක්. ඉතින් එතකොට මේ මේ මේ වගේ අර ඇති වෙන චූල සම්ප්‍රදායන් වලින් තමයි ජනප්‍රිය මත ඇති වෙන්නේ. ඉතින් මේ කුණ්ඩලිනි යෝග වගේ දේවල් මේ අපේ රටේ බිහි වෙච්ච ටෙලි නාට්‍යවල ඒ වගේ දේවල් වල කතා කරපු දේවල් ඒක සමාජය තුළ ජනප්‍රිය වෙලා ඒ ඒ විදිහට 90 ගණන් වල ඇතිවෙච්ච මේ ආකල්ප ඒ 90 ගණන් වල ඇතිවෙච්ච ආකල්පත් එක්ක අද වෙනකොට ඒ 90 ගණන් වල තරුණ වයසේ හිටපු 20 ගණන් වල හිටපු කට්ටිය මේ වෙනකොට අවුරුදු 40 45 50 වගේ වයසට ඇවිල්ලා ඒ අය භාවනාව ගැන කතා කරන සමාජලට යයි භාවනා ගුරුවරු බවට පත් වෙලා තියෙන තත්වයකට මේක එන්න පටන් ගත්තා. සමහරු පැවිදි වුණා. මේ විදිහට තමයි අර චූල සම්ප්‍රදායන් සමාජය තුළ බලපාන්න පටන් ගත්තා. ඒක නිසා අපිට අද අපිට පේන්න තියෙනවා මේ අර පරම විඥානාර්ථවාදීන්ගේ පරම විඥානාර්ථවාදීන්ගේ গুপ্ত විද්‍යාවක් හැටියට භාවනාව ආරම්භ කිරීම. ඒ සඳහා ඉන්දියානු යෝග සහ ටිබෙට් තාන්ත්‍රික බලපෑම එක්ක ඇතිවෙච්ච භාවනාව පිළිබඳව ඇතිවෙච්ච ආකල්ප ඒ වගේම බුරුමේ ඇතිවෙච්ච දූතාංගධාරී භික්ෂුන් වහන්සේලාගේ ඒ භාවනා සම්ප්‍රදාය ඒ සම්ප්‍රදාය දැඩි ලෙස විනයට සහ විනයට හික්මීමට තනක් දුන්නා දූතාංග පැත්තට තමයි වැඩිම පැත්තට තමයි ඒක බර වුනේ. එහි පරමාර්ථයක් තිබුණේ රිද්ධි ප්‍රතිහාරයන් උපදවා ගැනීම. එතකොට මේ අතීන්ද්‍රිය ඥාන උපදවා ගැනීම කියන කාරණේ තමයි මූලික වශයෙන් භාවනාව සම්බන්ධයෙන් ආවේ ඉන්දියානු අද වර්තමානයේ පවා ඉන්දියාව ගත්තොත් භාවනා කරනවා කිව්වොත් අහන්නේ ඔබ භාවනා කරද්දි මොනවද දැක්කේ මොනවද පෙනුනේ මොනවද දැක්කේ මොනවද පෙනුනේ කියන කාරණේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ කිසියම් අතීන්ද්‍රිය ඥානයක් ලැබුවද අත්දැකීමක් ලබා ගත්තද කියන ආකල්පය එතකොට අපේ සමාජය ගත්තොත් භාවනාවකට ඇවිල්ලා වාඩි වෙන පිරිස අඩුම තරමේ 80කට ඉක්මවලා ඉන්නවා මේ මානසිකත්වයෙන් මේ ආකල්පයෙන් භාවනාවට වාඩි වෙන අය. ඊළඟට තව එකක් බටහිර සිද්ධ වුණා. මේ මෑත දශක දෙකක විතර කාලේ බටහිර වෙච්ච දෙයක් තමයි බටහිර මනෝ විද්‍යාව හඳුනාගත්ත මේ මානසික රෝගවලට ප්‍රතිකාරයක් හැටියට භාවනාව යොදා ගන්න පුළුවන් කියන එක. හැබැයි ඒකට යොදාපු වචනේ මෙඩිටේෂන් කියන එක. මෙඩිටේෂන් කියන අර්ථයෙන් තමයි ඒකට පාවිච්චි කරේ. හැබැයි මෙඩිටේෂන් කියන වචනේට ඒ අයගේ අර්ථකථනයකුත් තියෙනවා. ඒතර මේ මානසික රෝගවලට සහ ආතතියින් වලට විසඳුමක් හැටියට භාවනාව උපයෝගී කරගන්න පුළුවන් කියන ආපු මේ බටහිර මතවාදය විශේෂයෙන් ලංකාවේ වෛද්‍යවරු ලංකාවේ වෛද්‍යවරු විමසීමකින් තොරව බාරගත්තා. ඒක ලංකාවේ බටහිර වෛද්‍යවරුගේ තිබිච්ච ලොකු දුර්වලකමක් හැටියට මම තවම දකිනවා. ඒත් ඒක තමයි අර අය භාවනාව කිව්වේ මොකද්ද? ඒකට මොන විදිහටද මේක පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ කියන එක ගැන ගැඹුරු විමසීමක් කරන්නේ නැතුව ලංකාවේ අපේ සමාජයේ භාවනාව භාවිතා වෙන්නේ කොහොමද කියන එක ගැන ගැඹුරු විමසීමක් කරන්නෙත් නැතුව විමසා බැලීමකින් තොරව මේ භාවනාව කියන එක මානසික ආතතිය විසඳා ගැනීම සඳහා ලෙඩ රෝග සුව වීම සඳහා සුදුසු දෙයක් බවට අපේ බෞද්ධ වෛද්‍යවරු කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කරන්න පටන් ගැනීමේදී ඒකට සමාජයට වෛද්‍යවරු උපදෙස් දෙන්නත් පටන් ගත්තා. ඒ අතරේ සමහර වෛද්‍යවරු කියලා භාවනාත් කරා නැතුව නෙමෙයි. හැබැයි මෙතන මම මේ ලංකාවේ මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුත් එක්ක ගොඩාක් කතා කරලා තියෙනවා. නමුත් ඒක තේරුම් ගන්න උත්සාහයක්වත් ගත්තේ නැති හරිම කනගාටුදායක සිද්ධියක් ඒක. මම එයාගෙන් අහපු ගැටලුව තමයි අඩුම තරමේ මොකටද නාමලේඛනයක් තියනවද මේ අහවල් භාවනා මධ්‍යස්ථානෙට ගිහිල්ලා භාවනා කරන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් විදියට හෝ අහවල් භාවනා ගුරුවරයෙක් එක්ක භාවනා කරන්න කියලා නාම ලේඛනයක්වත් වෛද්‍ය සභාව සකස් කරගෙන ඉන්නවද මිනිසුන්ට මේ උපදේශය දෙන්න පෙර. මොකද හේතුව බෙහෙත් ගන්න ගියපුවම දොස්තර මහත්තයා කිව්වම භාවනා කරන්න කියලා මේක ලොකු දෙයක් හැටියට ගන්නවා සමාජය. ඒතකොට මේකට ඇවිල්ලා ගෙදර ඇවිල්ලා මේ ගැන කතා කරපුවම ඕනම පවුලක භාවනා කරන්න භාවනා කණ්ඩායමකට සංවිධානයකට සම්බන්ධ කෙනෙක් ඕනම පවුලක ඉන්නවා. ඒ දන්න හිතවත් කෙනෙක් හරි. එතකොට ඒ අයට මේක කිව්වම ඒකට කල්පනා කරන්නේ මේ ඉන්න රෝගියා ගැන නෙමෙයි. ඒ රෝගියා ගැන නෙමෙයි කල්පනා කරන්නේ. ඒකට කල්පනා කරන්නේ තමන්ගේ මතය, තමන් තමන්ගේ කණ්ඩායම. තමන් විශ්වාස කරන තැන ඒක ඔවුන් තමන්ගේ කණ්ඩායමට අපේ තියෙන අපිට අපේ දකින්න තියෙනවා පිරිස් වැඩි කර ගැනීමට පුදුම උත්සාහයක් දරන ඒ සම්බන්ධයෙන් ඊටාම තරඟකාරීව කෑදරකමින් යුක්ත වැඩ කරන පිරිස් අපි දැකලා තියෙනවා. ඒතර ඒ අය උත්සාහ කරන්නේ මේ හැම කෙනෙක්ම තමන්ගේ ගොඩට අරන් ගිහලා තියාගන්න. මේ පුජ්‍යලයට තියෙන රෝගය ඒ පුජ්‍යලයාගේ තියෙන මානසික ගැටලුව ඒ කිසිම දෙයක් ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ එතට ඒ ඒ භාවනා කරන්න යන තැන ගත්තොත් මහා පරිමාණයෙන් විශාල පිරිස් රැස් වෙන තැන්වල තමයි භාවනා උපදෙස් දෙන්නේ. ඒ දෙන අය ඒ ඒ අහගෙන ඉන්න කෙනා මොන වගේ මානසික ස්වභාවයක ඉන්නවද? ඒ අය මොන වගේ පසුබිමකින් ආපු කෙනෙක්ද? ඇයි එයා භාවනා කරන්න ආවේ කියන කිසිම අවබෝධයකින් තොරව ගුරුවරු විසින් Taman දන්න දේ Taman විශ්වාස කරන දේ ප්‍රකාශ කරනවා. එතකොට බොහෝ විට අර මානසික ආතති වලින් යුක්ත වෙච්ච අය මානසික රෝග වලින් යුක්ත වෙච්ච අය දැනටත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිය අය ඒ අතර ඉන්නවා. ඒ අය මේක තේරුම් ගන්න විදිය. ඒ තේරුම් අරන් ඒ අය කියන දේවල් අර අවබෝධයෙන් තොරව හිටපු භාවනා ගුරුවරුන් ඔවුන්ටත් මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව සමහරු මේ අය උසස් ආධ්‍යාත්මික දියුණුවක් ලැබපු භාවනාවම භාවනාවේ අත්දැකීම් ලැබපු අය හැටියට සලකනවා. එහෙම නැත්නම් ඒක එහෙම නෙමෙයි කිව්වොත් එතන ඒ අය අතරේ ගැටුම් ඇතිලා තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයකට ගෙනාවා මේ වෛද්‍ය විද්‍යාව විසින් ඒ බටහිර වෛද්‍ය විද්‍යාව විසින් ඒ අය විධිමත්ව මේක කරගෙන යද්දී ඒ අය පරේක්ෂණාත්මකව විධිමත්ව කරගෙන යද්දී ලංකාවේ වෛද්‍යවරුන් විසින් එය විමසීමකින් තොරව මේ අදහස සමාජගත කිරීම. මෙන්න මේ හේතු මත අපේ රටේ භාවනාව සිංහලෙන් කතා කරන සමාජය කියලා මම කියන්න කැමති මොකද ලංකාවට විතරක් විතර සීමා වෙලා නැහැ. ඒක ලෝකේ දැන් අපි මේ වගේ සයිබවකාශය ඔස්සේ කතා බහ කරන ලෝකේ ඕනම තැනක ඉන්න සිංහලෙන් සිංහල කතා කරන අය සම්බන්ධ වෙනවා. ඒ සමාජයට භාවනාව ඇතුළුනේ මෙන්න මේ ආකාරයට තමයි ඇතුළුනේ. එනිසා මේකේ ඇතුලේ කරන වාද විවාද ගොඩක් අපිට දකින්න තිබෙනවා. ඒක තුළ ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා කියන එක විතරක් මම කියලා ඒ සම්බන්ධයෙන් මේ ඉතිහාසයේ පසුබිම සම්බන්ධ කරුණු ටික මම පැහැදිලි කරන නතර කරලා මම දැන් මුලට එන්න මම කැමති මේ භාවනා කියන වචනය කොහොමද අපේ ධර්ම සාහිත්‍යයේ මුල් අවධියේ භාවිතා වෙන්නේ කොහොමද මේ මේ කියන පසුබිම කතා කරන්න පැහැදිලි කරන්නේ දැන් මේ භාවනා කියන වචනේ අපිට පේනවා සතිපට්ඨාන සූත්‍රයේ භාවනාව කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ පස්සති කියන වචනේ. දකින්නවා කියන වචනේ විතරයි තියෙන්නේ. භාවනා කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට භාවනා කියන වචනේ අපේ භාවිතා කරලා තියෙන්නේ ඒකේ pāli පදේ තේරුම වඩනවා කියන එක. වඩනවා කියන අර්ථය තමයි තියෙන්නේ. ඒක pāliෙන් යමක් වඩනවා නම් එය භාවනාව. ඒ අර්ථයෙන් තමයි මේක මේ භාවිතා වුනේ. එතකොට මේ වැඩිම කියන අර්ථයෙන් අර්ථයෙන් තිබුණු වචනයක් තව දහමේදී එකතු කරනවා විශේෂ වචනයක් පතන්ට ඒ වචනය කුසල භාවනා කියන වචනය. දැන් අපි වචනය මුල් වචනය හලලා හුදකලා වචනයක් භාවනාව කියන වචනේ තනිකර භාවිතා කරන්න පටන් ගැනීම තමයි තමයි අපේ ගැටලුව කියන එක. මොකද අපි මේ මුළු සමස්ත අපේ ධර්ම මාර්ගයේම මේ වචනෙට ලඟු කරලා තියෙනවා. භාවනා කියන වචනයට. ඒතර මේ වචනේ පාවිච්චි කරන්නේ සම්පූර්ණ වාක්‍ය හැටියට නෙමෙයි. කුසල භාවනා හැටියට නෙමෙයි. එතකොට එහෙමනි තත්වයක අර දුන්නු ඒ වචනේට අර්ථයක් නැහැ. භාවනා කියන වචනේට අර්ථයක් නැහැ. වැඩිම කියන අර්ථය විතරයි තියෙන්නේ. එතකොට කවුරු හරි කියන දෙයක් තමයි කරන්න වෙන්නේ. ඒකෙන් තමයි අර විවිධ වචන හරහා දැන් මෙඩිටේෂන් කියන වචනේ මෙඩිටේෂන් කියන වචනේ අපිට සම්බන්ධයක් නැහැ. ඒක ඉංග්‍රීසි භාෂාවේ තිබිච්ච වචනයක්. ඒ ඉංග්‍රීසි භාෂාවේ මෙඩිටේෂන් කියන වචනයට යෙදෙන හීබ්‍රු වචනේ හීබ්‍රු වචනේ හාගා කියන වචනේ තමයි මුලින් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වචනෙන් අදහස් කරේ මුමුණනවා කියන එක. ඒ කියන්නේ අර පල්ලියට ගිහිල්ලා හඬ නගලා යාඥා කරනවා වෙනුවට තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් තමන්ට විතරක් ඇහෙන විදිහට දෙවියන්ට ඇහෙන විදිහට හුදකලාව මොමුණන එක තමයි කටේ හාගා කියලා කිව්වේ. ඒක තමයි ඉංග්‍රීසිය ඒ වචනේ ඉංග්‍රීසියට නගලා තියෙනවා මෙඩිටේෂන් කියලා. එතකොට පස්සේ කාලයක මෙඩිටේෂන් කියන වචනේ පාවිච්චි වෙලා තියෙනවා වෙන කිසි දෙයකට එක දෙයකට විතරක් අවධානය යොමු කරගෙන ඉන්නවට එක දෙයකට විතරක් අවධානය යොමු කරගෙන ඉන්නවට මෙඩිටේෂන් කියන වචනේ යොදලා තියෙනවා. එම අර්ථයෙන් තමයි මේ මෙඩිටේෂන් කියන වචනේ යොදාගන්නේ. ඒතර මේ භාවනා කියන අර්ථයේ මේ අර්ථය නෑ. ඒ අද ලෝකේ මෙඩිටේෂන් කියලා කියන්නේ මේක යෝග භාවනාව, Hindu භාවනාව තියෙනවා වජ්‍රයාන, තන්ත්‍රයාන, සෙන් මේ ඔක්කොම කලවම් එකතු වෙලා හැම දෙයකටම කියන්නේ මෙඩිටේෂන්. හැමෝම භාවිතා කරන වචනේ මෙඩිටේෂන්. එතකොට අපි ඒ වචනේට භාවනා කියලා සිංහල වචනයක් යොදාගන්න. සිංහල වචනේ යොදාගෙන තියෙන මෙඩිටේෂන් කියන එක පියදාගෙන තියෙන වචනේ භාවනා. එම අර්ථයෙන් මේක තියෙන්නේ. නිසා මේ වචන දෙකටම නිශ්චිත අර්ථයක් නැහැ. අපේ වැරද්ද අපිට ඉක්මනින් හදා ගන්න පුළුවන්. මේ වචනේ අපිට භාවිතා කරන්න තියෙන්නේ කුසල භාවනා කියන වචනේ. ඒතර ත්‍රිපිටක සාහිත්‍යයේනව තව වචනයක් මේකට සමාන්තරව ඉන්ද්‍රිය භාවනාව කියන එක. මොකද හේතුව පාරාසරිය කියන ආචාර්යතුමා තමයි මේ වචනේ මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ අපිට පේන විදිහට ත්‍රිපිටකයේ තියෙන මේ සම්ප්‍රදායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා මෙතන ඉන්න අය. ඒතර ඉන්ද්‍රිය භාවනාව කියන එක මේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙච්ච සමාජයේ තිබුණ ඒ වචනේ සහ සම්ප්‍රදාය. ඒතර බුදුරජාණන් වහන්සේ ඕන් විසින් භාවිතා කරපු අර්ථය වෙනස් කරලා එම වචනයම භාවිතාවට අරගෙන උන්වහන්සේගේ අර්ථ නිරූපණයක් දෙනවා. ඒතර අපි ඉන්ද්‍රිය භාවනාව සහ කුසල භාවනාව කියන වචනේ තමයි අපේ ඉතිහාසයේ පාවිච්චි වෙන්නේ. දැන් මෙතන කුසල කියන්නේ මොකක්ද? මේක ගැන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට අපි කාලය ගන්න ඕනේ නැහැ. මෙතන කුසල භාවනාව කියන වචනේ භාවිතා කරේම අපේ අභිධර්මයේ එනවා කුසල චෛතසික පිළිබඳව. මේ කුසල චෛතසිකයන් වැඩි දියුණු කිරීම කියන අර්ථයෙන් කුසල චෛතසිකයන් වැඩි දියුණු කිරීම කියන අර්ථයෙන් වැඩිම කියන අර්ථයෙන් තමයි මේ කුසල භාවනාව කියලා කිව්වේ. කියන්නේ කුසල චෛතසිකයන්ගේ වර්ධනය තමයි වැඩි වැඩිම තමයි එහි අභිවෘද්ධිය තමයි ඒක වචන විවිධ පාලි සාහි අපේ ත්‍රිපිටකය ත්‍රිපිටකය තුළ විතර වචන තව වචන පාවිච්චි කරලා තියෙනවා. බුද්ධි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අභි වර්ධනය කියන්නේ වැඩි දියුණුව කියන කියන අර්ථයෙන්. එතකොට කුසල චෛතසිකයන්ගේ වැඩි දියුණු වීම කියන අර්ථය ඇතුව තමයි කුසල භාවනා කියන එක භාවිතා වෙලා තියෙන්නේ. මම හිතනවා මේ පින්වතුන් මේ සම්බන්ධයෙන් මේ විශේෂ තුළ ඉන්න අය නිසා කල්පනා කරන්න පුළුවන් අය නිසා Tamanට කල්පනා කිරීමේ ශක්තිය හොඳ නිසා මේ පින්වතුන්ට මම හිතනවා දැන් අවශ්‍ය නැහැ මම මීට එහා පැහැදිලි කිරීමක් කරන්න කියලා. මොකද හේතුව භාවනාව කියන එක කුසල භාවනා කියන දෙක එකට භාවිතා කරනකොටම ඕනම කෙනෙකුට මේ සම්බන්ධයෙන් අවබෝධයක් තිබේ ධර්මයේ තුල හිටපු අයට තේරෙනවා මේක කවත කතනේ හොයාගන්න. අය මේකේ වැඩි එහාට මෙහාට දුවන්න දෙයක් නැහැ. ඒක නිශ්චිතයි, පැහැදිලි, නිර්වෘ කුසල භාවනාව. කුසල චෛතසිකයන්ගේ වැඩි දියුණු කිරීම. එච්චරයි. ඊට වඩා තවදුරටත් මේකේ මම මෙතන කතා කිරීමේ අවශ්‍යතාවයක් කන නගින්නේ නැහැ. ඒක නිශ්චිතව නිර්වෘ වෙලා එනවා. ඒ අදහස පැහැදිලි වෙනවා. හැබැයි මේ වචනේ අර කුසල කියන කෑල්ල නැතුව භාවනා කියන අර්ථයෙන් වචනේ විතරක් ගත්තොත් එහෙම අපිට ඕනම කෙනෙකුට ගැටලුවක් වෙනවා මොකද්ද භාවනාව? එතකොට කවුරු හරි මේකට දෙන අර්ථකථනයක් කවුරු හරි කියන දෙයක් තමයි ඒ ඒ සාකච්ඡා කරමින් තේරුම් ගන්න ඉන්න වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය භාවනාවේදී අපට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දෙන විවරණේ දිහාත් බලපුවාම උන්වහන්සේ පංච ඉන්ද්‍රයන් හැටියට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා මේ ඉන්ද්‍රිය පහ ඉන්ද්‍රිය ධර්ම පහ පිළිබඳව උන්වහන්සේ කතා කරලා තියෙනවා. පැහැදිලි කරලා තියෙනවා උගන්වලා තියෙනවා. ඒතර මේ පංච ඉන්ද්‍රියන්ගේ වර්ධ වැඩිම පංච ඉන්ද්‍රියන්ගේ මේ පංච ඉන්ද්‍රියන් වැඩි දියුණු කිරීම නැත්නම් මේ පංච ඉන්ද්‍රියන් උපදවා ගැනීම ඉන්ද්‍රිය භාවනාව හැටියට උන්වහන්සේ අඳුරලා දෙනවා. එතකොට මේ අපිට නිශ්චිතව පැහැදිලි අර්ථයක් මේ වචන දෙකේ ඇතුළෙම ඉන්ද්‍රිය භාවනාව කිව්වත් කුසල භාවනාව කිව්වත් අවසානයේ මේ ඉන්ද්‍රිය සහ කුසල කියන එක දෙකම කාර්තයෙන් භාවිතා වෙන හැටි එක භාවනාව මේ ඉන්ද්‍රියන් වැඩි යුතුයි ඉන්ද්‍රියන් වැඩි යුතුයි කියන අර්ථයට අපි එනකොට ඒ ඒ මේ වඩනවා කියන එක වැඩි දියුණු කරනවා කියන එක එනකොට අපිට අර්ථය පැහැදිලි වෙන්න පටන් ගන්නවා. අර්ථය ගැන අපිට භාෂාවෙන්ම අදහස එන්න පටන් ගන්නවා. එතකොට අපි කළ යුත්තේ කුමක්ද? විය යුත්තේ කුමක්ද කියන එක පිළිබඳවත් මෙතනදී මෙතනදී අපිට කිසි ගැටලුවක් එන්නේ නැහැ. මොකද හේතුව දැන් අපි දන්නවා මේ අපේ භාවිතාවේ තියෙන මේ භාවනාව කියන වචනය අපි භාවිතා කරන්නේ මොන අර්ථයෙන්ද මොන අරමුණකින්ද මොකටද මේක තියෙන්නේ කියලා. අපි කුසල චෛතසික කියන්නේ මොනවද කියලා දන්නවනම් ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය හැටියට පංච බල පංච ඉන්ද්‍රියට හැඳින්නේ මොනවද කියන එක අපි දන්නවනම් මේ මෙතන කියලා තියෙන්නේ මේ කුසල චෛතසික ටික වැඩිවීමක් පිළිබඳව මේ පංච ඉන්ද්‍රිය පංච බල වැඩිවීමක් පිළිබඳව කියන කෙනා. එතකොට අර භාවනා කියන වචනේ බයපත් වෙනවා මොකද්ද? ඒක දෙවෙනි වචනේ බවටපත් වෙනවා. ඒ ඒ වාක්‍යයේ දෙවෙනි වචනේ බවට භාවනා කියන වචනේ පාවිච්චි කළා. පළවෙනි අර්ථය ඉන්ද්‍රිය හෝ චෛතසික කියන එකට එනවා. අර කුසල ඉන්ද්‍රිය හෝ කුසල කියන එක අංකයකට එනවා. ඒතර අපේට තියෙන්නේ මේ ඉන්ද්‍රියන් වැඩිවීමක් කුසලයේ වැඩිවීමක් කියන එක. දැන් අපි හුදකලාව භාවනා කියන වචනේ පාවිච්චි කරොත් ඒක ඒ වචනේ අංක 1 වෙනවා. ඒ වචනෙට දෙන නිශ්චිත අර්ථයක් නැහැ. ඒ නිශ්චිත අර්ථයක් නැහැ. එතකොට මේ නිශ්චිත අර්ථය නැති එකට එක එක් ආරෝපිත අර්ථ ගොඩක් තියෙනවා. ආරෝපිත විග්‍රහයන් ගොඩක් තියෙනවා. එතකොට අපි සම්පූර්ණ අවුලකට යනවා. හැබැයි අර සම්ප්‍රදාය තුල ආපු වචන භාවිතාව, ඉන්ද්‍රිය භාවනාව, කුසල භාවනාව. එතකොට ඒ අර්ථය ගත්තාම ඒ ඉන්ද්‍රිය කියන එක අංකයකට එනවා කුසලය කියන එක අංකයට එකට එනවා. එතකොට අපිට කුසල් කියන්නේ මොකද්ද ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමත් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා තේරුම් ගැනීමත් එක්ක භාවනාව නිශ්චිත වෙනවා. කර්මස්ථානය නිශ්චිත වෙනවා. මොකද කර්මස්ථාන කියන වචනේ තේරුම ක්‍රියාත්මක වෙන ස්ථානය කියන අර්ථය. ක්‍රියාත්මක වන ස්ථානය. තමන්ගේ ඉන්ද්‍රියන් වර්ධනය කිරීම සඳහාත් කුසලයේ වර්ධනය කිරීම සඳහා තමන් ක්‍රියාත්මක විය යුත්තේ කුමක්ද තමන් කර යුත්තේ කුමක්ද කියන එක. ඒක නිශ්චිතව හඳුනගන්න එක. එතකොට සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ආරම්භයේදීම මේ සතිපට්ඨානය සතිය මත පිහිටීම කියන එක නැත්තම් සති කියන චෛතසික කුසල චෛතසිකයේ වැඩිම සඳහා සතිය නැමැති කුසල චෛතසිකයේ වැඩිම ඒක තමයි අර්ථය. එතකොට ඒක සති භාවනාව වෙනවා. දැන් මේ අපේ සති භාවනාව කියන එක මොනතරම් විකෘති වුණාද කිව්වොත් එහෙම පහුගිය කාලේ සතියක් භාවනා කරනවා කියන අර්ථයෙන් සති භාවනාව කියන එක ගත්තා. ඒ තරමට අපි ඒක විකෘති කරගත්තා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී කතා කරන්නේ අර කුසල ඒ වචනේ මූලික වචනේ දීලා තියෙන්නේ අර කුසල චෛතසික අතරේ තියෙන සති කියන චෛතසිකය වැඩිම පිළිබඳව භාවනාව. ඒ අර්ථයෙන් තමයි සතිපට්ඨාන කියන කැවිලා තියෙන්නේ. එතකොට ඒකම ඉන්ද්‍රිය භාවනාව කියන අර්ථයෙන් ගත්තොත් පංච ඉන්ද්‍රියන්ගේ පළවෙනි ඉන්ද්‍රිය දෙවෙනි ඉන්ද්‍රිය වන සති ඉන්ද්‍රිය වැඩි දියුණු කර ගැනීම කියන අර්ථයෙන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා. එතන අපිට ඒක නිර්වෝල්ව පැහැදිලි වෙනවා අදහසා. මෙන්න මේක තමයි මේ සූත්‍රේ කතා කරන්නේ. මෙන්න මේක තමයි මේ සූත්‍රේ කතා කරන කොටස කියන එක. ඒතර සතිපට්ඨාන සූත්‍රයේදී උන්වහන්සේ මුලින්ම මේකේ අරමුණ පැහැදිලි කරනවා. එක වැදගත් කාරණේ මොකටද මේක තියෙන්නේ කියන අන්න ඒක ඒ ඒ සූත් මේ දේශනාව කරන්නේ කුමක් සඳහාද කුමක් සඳහාද මේ දේශනාව කරන්නේ කියන එක උන්වහන්සේ පැහැදිලි කරපුවා අන්න අපිට පැහැදිලි වෙනවා මොකටද මේ කුසල භාවනාව තියෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ මොකටද කුමක් සඳහාද තියෙන්නේ කියන එක ඒක ඒක තමයි නිශ්චිතාර්ථය ඒකේ එතනදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා පළවෙනි එක හැටියට සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය පිරිසුදු වීම පිණිස. ශෝක පරිද්ධවානං සමතික්කමාය. ශෝක පරිදේව ටික සමනේ අතික්‍රමණය කරලා දැමීම ඉක්මවා දැමීම. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් දොමනස් අතුරුදහන් කිරීම පිණිස. ඥායස් අධිගමාය. ඥානයේ අධිගමයේ පිණිස. ඒ කියන්නේ ඥානය තියෙන දෙයක්. ඒ තියෙන ඥානය වැඩි දියුණු කිරීමක්. අධිගමයේ කිරීමක්. ඊපස්සේ නිබ්බානස සත්‍ය කිරියාවයි. ඒකට විශේෂ වචනයක් දීලා තියෙනවා. නිවන සත්‍යයක් බවට පත් කිරීම. නිවන සත්‍යයක් බවට පත් කර ගැනීම. මොකද අපිට පුජ්‍යලයට සාපේක්ෂව නිවන සත්‍යයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිවන අත්දැක්කා. ඒතකොට උන්වහන්සේ තමයි නිවන අත්දැක්කේ. සේසු ශ්‍රාවකයන් වහන්සේලා නිවන අත්දැක්කා. උන්වහන්සේලා ඒක අත්දැකේ උන්වහන්සේලාට ඒක සත්‍යයක්. නමුත් පුතඥ ඕනම පුතඥයෙකුට නිවන කියන්නේ සත්‍යයක් නෙමෙයි. මොකද ඔහු ඒ අත්දැකලා නැහැ. ඔහු අද්දුටු දෙයක් නෙමෙයි. එතකොට උන්වහන්සේ කියනවා මේ දේශනාව තියෙන්නේ නිබ්බානස්ස සත්‍ය කිවියයි. මේ නිවන සත්‍යයක් බවට පත් කර ගැනීම සඳහා. ඒතර දැන් සත්තානං විසුද්ධිය ශෝක ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස සත්‍ය කිරියයි අරමුණු පහක් දීලා තියෙනවා මෙන්න මේක තමයි මේක තමයි භාව අපේ කුසල භාවනාවේ ඉන්ද්‍රිය භාවනාවේ අරමුණ සහ සතිපට්ඨානයේ අරමුණ එතකොට මේ එහාට වෙන ඕන තරම් අරමුණු තියෙන්න පුළුවන් මෙයින් එහාට ඕන තරම් අරමුණු තියෙන්න පුළුවන්. ඒ අරමුණු මේ අපේ බුදුදහමේන භාවනා ක්‍රමවලින් පහවෙක් කරගන්න පුළුවන් නම් ඒක ගැටලුකුත් නෑ මේ ලෙඩ හොඳ කිරීම ඇතුළු කාරණා විද්ධි ප්‍රාතිහාරයේ කිසිම ගැටලුවක් නෑ ඒකේ. නමුත් නමුත් අපි තේරුම් ගත යුත්තේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ භාවනාව දේශනා කරන මේ කර්මස්ථානය පැහැදිලි කරන හේතුවක් තියෙනවා අරමුණක් උන්වහන්සේ දක්වලා තියෙනවා. ඒ අරමුණු පහ තමයි මේ තියෙන්නේ. අපි මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන එම අරමුණු පහෙන් පිට යමක් තියෙනවා නම් යමෙක් ඉන්නවා නම් ඒක අපිට අදාළ නැති දෙයක් හැටියට සැලකන්න. ඒකෙන් අදහස් වෙන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා. නමුත් අපි සිටිය යුතු ස්ථාවරය මේක. මොකද මේක අරමුණු පහකට තියෙන. ඒ අරමුණු පහ වෙනුවෙන් තමයි මේ කුසල චෛතසික ටික වර්ධනය කරන්නේ. මේ ඉන්ද්‍රිය ටික වර්ධනය කරන්නේ. දැන් අපි මෙතෙන්ට එනවා නම් මේ පැහැ මේ තේරුම් ගැනීමට එනවා නම් මේ වචන කීපයකින් විසඳාගත හැකි දෙයක් මෙතන තියෙනවා. ඒ වචන කීපයෙන් මේක විසඳගෙන ඉවරුනාට පස්සේ සූත්‍ර ටික කියවගෙන යනකොට අපට තේරෙනවා හැම සූත්‍ර දේශනාවකම මේ පදනම තියෙන්නේ. මෙතන ඉඳගෙන තමයි මේ සූත්‍ර ටික තියෙන්නේ. මේ කියන කාර්ය කුසලයේ වැඩිවීමට ඉන්ද්‍රියන්ගේ වැඩිවීමට මේ සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වලා තියෙන අරමුණු පහ ඉෂ්ට වෙන්න තමයි මේ දේශනාවල් සියල්ල කරලා තියෙන්නේ කියන එක. ඒතර පින්නොතන එතනින් එහාට අපිට මේක අවුල් වීමක් ගැටලු ඇතිවීමක් කිසිවක් නැහැ එතනින් එහාට. ඒක පැහැදිලි. එතකොට අපිට මේකේ ස්වකහාත ගුණය පේන්න පටන් ගන්නවා. ස්වකහාත ගුණය. මේ සූත්‍ර දේශනාවේ ස්වකහාත ගුණය තියෙනවා. එතකොට මේ ස්වකහාත ගුණය ආරක්ෂා කරගෙන තමයි දිගටම අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ ස්වකහාත ගුණයට හානියක් වෙන කිසි දෙයක් ඉතිහාසයේ කරලා නැහැ. ඒ ඉතිහාසයේ දිගටම ඒ ගුණය ආරක්ෂා කරලා තියෙනවා. නිසා අපි අපිට තිබෙන ගැටලුව ඒ ස්වකහාත ගුණය තේරුම් ගන්න බැරිකම. මොකද අපි ඒ අරමුණේ නැතිකම. අපි වෙන අරමුණු වල වෙන තැන්වල වෙන ගැටලු වල අපි ඉඳී. එත එතනයි මේ ගැටලුව තියෙන්නේ. අපි ඉන්න තැන ගැටලුව තියෙන්නේ. එනිසා මේකේ අපිට පැටලෙන්න තැනක් නැහැ. අවුල් වෙන්න තැනක් නැහැ. අපි සාමාන්‍ය මිනිස්සුයෙකුට තේරුම් ගන්න බැරි දෙයක්වත් නැහැ. සුවිශේෂී පුජ්‍යලයන්ට මේ අනිත් අයට තේරෙන්නේ නැහැ සුවිශේෂී පුජ්‍යලෝ කීප දෙනෙකුට විතරක් තේරෙන දෙයක් විතරයි මෙතන තියෙන්නේ කියන ආකල්පය මේ ධර්මයට අදාළ එකක් නෙමෙයි. අපේ ඉතිහාසෙන් අපි දන්නවා මම මිට ඉස්සරත් එක සඳහන් කරා අනේපිඩු සිටුතුමා පොක්කුසාති රජතුමාට ලිපියක් යවන්නේ. ඒ ලිපිය කියවලා එතුමා ධර්මය අවබෝධ කරගන්නේ. මාර්ගඵලලාභියෙක් වෙන්නේ. ආ. එතකොට ඒ පොටිල හාමුදුරුවන්ගේ කතාව අපේ ධර්මයේ ඉතුරු කරලා තියෙන එකට. දැන් පොටිල හාමුදුරුවෝ හොඳ ගුරුවරයෙක්. හැබැයි ගුරුවරයා පුතඥව සිටිද්දී ශිෂ්‍යයෝ මාර්ගඵලලාභී වුණා. ඒකෙන් අදහස් වෙන්නේ මේ ස්වකහාතෝ ධර්මය ඒ තිබෙන දේ භාෂාවේ තියෙන දේ පැහැදිලි කරලා දීමක් කරනකොට ගුරුවරයා මාර්ගඵලලාභියෙක් නොවුනත් ශ්‍රාවකයාට මාර්ගඵලලාභී වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා අපිට මේකෙදි බයක් ඇති ගැනීමක් සැකයක් ඇති කරගන්න ඕනේ නැහැ. දැන් අපිට අද කාලේ ඉන්නවද අපේ තියෙන ප්‍රශ්නේ කනේ අද කාලේ ඉන්නවද මේවා කියලා දෙන්න පුළුවන් කෙනෙක්. ධර්ම මාර්ගය විවෘත කරන්න පුළුවන් කෙනෙක්. ඒ සඳහා අධිගමලාභියෝ සිටිය යුතුයි. මේ අදහස ආවට පස්සේ එක එක්කෙනා ඇවිල්ලා සමාජයට මම අධිගමලාභියෙක් කියලා පෙනී හිටලා මිනිස්සුන්ට රවට්ටන්න පුළුවන් කියන එක අනිවාර්යයි ඒක. ඒක නිසා අපේ ඉතිහාසයේ එක කියලා තියෙනවා. අධිගමලාභීන්ගේ රිද්දි ප්‍රාතිහාරයේ තියෙන හැගේ අර්ථ නිරූපණය නෙමෙයි මේ පෙළ දහමේ පෙළ දහමේ තියෙන අර්ථ නිරූපණය අපි ගන්න ඕන කියලා. ඒකේ අතීතයේ මේ ගැටලුව තිබුණ නිසා ගත් ඉතාම විශිෂ්ට තීන්දුවක් ඒක. එතකොට අපි දන්නවා ලියුමක් ලියලා යවලා තේරුම් ගන්න පුළුවන් වෙච්ච දෙයක්. ගුරුවරයා පුතඥයෙක්ව සිටිද්දී ශිෂ්‍යයන් මාර්ගඵලලාභීන් වෙච්ච දහමක් මේක. එතකොට එහෙම පසුබිමක මේ සූත්‍ර දේශනාව තියෙන භාෂාවකින් කිසියම් භාෂාවක පාලියෙන් හෝ සිංහලෙන් එකපාරට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින් ඉංග්‍රීසි කොකමන්නේ මේ කියන මූලික අදහස තේරුම් ගත්තා එතරින් එහාට ඒ තමන් ක්‍රියාත්මක විය යුතු තැන තමන් කර්මස්ථානයේ වැඩි යුතු තැන හඳුනාගත්තා නම් ඒ සඳහා කල්යාණ මිත්‍ර සහාය ලැබුණා නම් එතනින් එහාට මේ විමුක්ති මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. නිසා මම දැන් අද දවසේ මේ මූලික පැහැදිලි කිරිල්ල සිද්ධ කරේ භාවනාව පිළිබඳ අපේ මෑත භාවනාව පිළිබඳව සමාජය තුළ ඇතිවෙච්චි මේ භාවනා ප්‍රබෝධය කියලා අපි කියනවා. ඒ භාවනා ප්‍රබෝධය ඇතුලේ ඉතිහාසයේ මොන වගේ ප්‍රශ්නයකින්ද ආවේ සහ අපේ සමාජයේ අතිබහුතරයක් භාවනාවට ප්‍රවේශ වීමේදී විවිධ විෂමාකාර ආකල්ප තිබීම තිබීම ඊටම බලපෑව මම මං හිතන්නේ මුලින් මතක් කරේ නෑ අපේ චර්යා පිටකයේදී අපදාන පාළිවලදී භික්ෂුන් වහන්සේලාගේ ජීවිත කතා බුද්ධ චරිතය දාධාරණ කොට 이르දි ප්‍රතිහාර පිළිබඳව අපි වැඩිපුර අවධාරණය කිරීම නිසා ඒ ප්‍රතිහාරෙම කතන්දර ගොඩාක් අපේ මතකයේ තිබීම නිසා අටුවා විස්තර සහිතව ඒ අටුවාවල එන විස්තරත් එක්ක මතකයේ තිබීම නිසා මේ අතීන්ද්‍රිය ඥාන গুপ্ত බලයන් වගේ දේවල් පිළිබඳව අපි වැඩිපුර හිතන්න පටන් ගත්තා. හැබැයි මේ මහරහතන් වහන්සේලා උන්වහන්සේලාගේම අදහස් හැටියට ප්‍රකාශ කරපු තේර ගාථා, තේදි ගාථාවල තියෙන අදහස් වලට අපි ගියේ නැහැ. ඉතින් ඒක නිසාත් අර සප්පුතඥ ලෝකයේ භාවනාව පිළිබඳව ඇතිවෙච්ච ආකල්ප තහවුරු වුණා. අර රිද්දි ප්‍රාතිහාර්ය කතන්දරත් එක්ක. ඒක නිසා අද දවසේ මම ඒ පසුබිම පැහැදිලි කරා. ඊට පස්සේ මේ භාවනා කියන වචනේ හුදකලා වෙච්ච වචනයක් කියලා මම පැහැදිලි කරා. ඒ භාවිතා කරන්න වචනේ යොදා ගන්න ඕන තනි හුදකලා වචනයක් හිටියෙත් නෙමෙයි. එහි මුල් වචනේ තියෙනවා කුසල භාවනාව. එහෙම නැත්නම් ඉන්ද්‍රිය භාවනාව කියන වචන දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. විකෘති වෙච්ච අර්ථයක් තියෙනවා සති භාවනාව සතිපට්ඨානය සහ සති භාවනාව ඒකම අපිට මෙත්තා භාවනාව මෛත්‍රී වැඩිම කියන අර්ථයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒ අපේ චෛතසික හැම එකකටම හැම කුසල චෛතසිකයකටම මේ වචනේ භාවිත ඒ චෛතසිකයත් එක්ක මේ වචනේ පාවිච්චි කරලා මම මේ චෛතසිකේ වඩනවා කියලා කියන්න පුළුවන් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මේ හතරටම භාවනා කියන වචනේ යොදලා මම මේක වඩනවා කියලා කියන්න පුළුවන්. අනුස්සති භාවනාව අනුස්සතිය වැඩි. එතකොට මේ වචනේ හොදකලා වචනයක් වෙලා තිබීමෙන් අපිට ගොඩාක් අර්ථ විවරණේ ගැටලු ඇති වෙලා තියෙනවා පාඩු වෙලා තියෙනවා කියන එක මම පැහැදිලි කරලා දුන්නා. ඊළඟට භාවනාවේ අරමුණ සතිපට්ඨාන සූත්‍රයේ මුලින්ම පැහැදිලි කරලා තියෙනවා. එම ස්ථාවරයේ ඉඳගෙන අපිට කටයුතු කරන්න පුළුවන් කියන එක මම පැහැදිලි කරා. හිතනවා දැන් මම ඇති මේ කරුණු පැහැදිලි කිරිල්ල දැන් ඊළඟට සාකච්ඡාවට යොමු වෙනවා නම් සාකච්ඡාවට යොමු වෙන්න පුළුවන්. මම කැමති හැබැයි තව පැය භාගයකින් වගේ අවසන් කරන්න. මොකද මට දැන් රෑ පාන්දර 4යි මට නැවත අද උදේ භාවනා වැඩසටහනක් මෙහෙ පටන් ගන්න තියෙන නිසා මේ හිරිදා නිසා. හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං හොඳයි කල්යාණ මිත්‍රනි අපිට භාවනාව කියන වචනේ සම්බන්ධයෙන් ඒක ඒක කොයි ආකාරයෙන්ද අපිට අපිට ලැබිලා තියෙන කියන එකත් ඒ වගේම ධර්මයේ සඳහන් වෙන්නේ කුමන භාවනා කියන කොටස්ද කියලා සම්මාසය පැහැදිලි විස්තරයක් කළා ඊට අමතරව තවත් නොඑක් විදිහට ඒකට ගැළපෙන විදිහට අපිට කරුණු මතු කළා දුන්නා. ඉතින් මේ අවස්ථාව තියෙනවා අපිට ප්‍රශ්න යොමු කරන්න නැත්නම් අදහස් ප්‍රශ්න යොමු කරන සභාවට ස්වාමීන් වහන්සේ අපි ඒකට ඒවට පිළිතුරක් ලබා ගමු. දැන් ගෞරවයෙන් මම කල්‍යාණ මිත්‍රින්ට ආරාධනය කර සිටිනවා ප්‍රශ්න වලින් හෝ අදහස් වලින් එකතු වෙන්න කියලා. සිරුවන් සර්ණයි. අත්සේවන් සර්ණයි අවසරයි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ පුක්කුසාති රජතුමාට යවපු ලිපියේදී මේ පුක්කුසාති රජතුමා කියන්නේ මාර්ගඵල ලැබුවා කියලා වගේ ඔබ වහන්සේ සඳහන් කරා. ඒක ඇත්තට මේ සූත්‍ර පිටකයේ සඳහන් ඒ විස්තරේ සඳහන් නැත්නම් ස්වාමීන් මොකද මමත් කාලයක් ඕක ඕක මඩක් තියුණු ගැටලුවක් එහෙම මේ මාර්ගඵල අවබෝධ නොකර කෙනෙක් කියන කියන දේශනාවකින් වෙන්න පුළුවන්ද කියන එකට මේ මමත් කරුණු හොයන්න උත්සාහ කර ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒක එහෙම මේ ධර්මයේ මේ ත්‍රිපිටකයේ සඳහන් ස්වාමීන් වහන්සේ ඒක පළවෙනි අතාවට තමයි අද ඇහුවේ. අවසර කරන පෙරවන් කරනවා. ඔව් එතන අපේ මේ සූත්‍රයේ තියෙනවානේ මට එකපාරට දැන් මේ සූත්‍රේ නම මතකෙත මේ අමතකලා ගියා මේ ඒ සූත්‍රය ධාතු විභංග සූත්‍රය ධාතු විභංග සූත්‍රය කියවලා බලන්න එතකොට ඒක අපිට පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ ඒකේ මට මතක විදිහට තියෙන ස්වාමීන් වහන්සේ අර බුදුහාමුදුරුවෝ අම්බෙන් යනකොට බුදුහාඳුරුත් මගට ගිහිල්ලා ඒ ධර්මය දේශනා කරාම අනාගාමී තත්වයටමපත් වුණා වගේ විස්තරයක් ඒකේ මාර්ගඵල ලබලා මේ කියලා සඳහන් වෙන්නේ නැහැ කියලා මගේ මතකයි. සාමාන්‍ය අපි පුක්කුසාති අනාගාමී තත්ත්වයටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවෙන්. ඊට පස්සේ තමයි ඒ කියන්නේ ඒ ඊට පස්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක කරන සාකච්ඡාවෙන් පස්සේ තමයි අනාගාමී තත්ත්වයටපත් වෙන්නේ. අපි සූත්‍රයට එන්නේ සූත්‍රය පටන් ගන්නේ පුක්කුසාති මෙතන කොහෙද මගදේ මේ මගදේට පැමිණීමෙන් පස්සේ තනින් සූත්‍රය පටන් ගන්නෑ එතකොට අපේ අටුවාව අර විස්තරේ දීලා තියෙන්නේ අපිට. අටුවාව තමයි මුලින්ම මේ මොකද මෙතන අර අනේ පිරිසිතුමාගේ ලිපිය පිළිබඳව කිසිම දෙයක් සූත්‍රයේ සඳහන් වෙන්නේ නැහැ. හොඳයි සායනත් බොම් පින්. ප්‍රශ්නයක් අහන්න ගියා මහත් එක්ක උද. ආකර්ෂණාන්ත ප්‍රශ්නයක් මේ මේ භාවනාව කියන එක සන්නස මේ වචනය මෙනෙහි කිරීමේ අත්‍යනිත් ප්‍රඥාණිය සන්නස එතකොට මේ අනිත්‍ය මෙනෙහි කිරීම කියන එක එතකොට මේ කුසලයේ වැඩි වීම විදිහට ගන්න බෑ කියලා මට හිතන සන්නස ඒ වගේම දැන් අර සුත්මය පඤ්ඤා චිත්තාමය පඤ්ඤා භාවනාමය පඤ්ඤා කියන තැනදී අපි ඒ තේරුම් ගත්තේ කොහොමද කියන තේ ප්‍රශ්න දෙකට පොඩ්ඩක් විතර ප්‍රපදෙන් සන්නස විතරන් කරනවා. ඔව් එතකොට ඒක අපි ඒ ප්‍රඥාව සම්බන්ධයෙන්නේ ඒ ඒ ප්‍රඥාව කියන්නේ ප්‍රඥාව ඒක එන්නේ ප්‍රඥාවට. ප්‍රඥාව වෙන්න පුළුවන් අහුම්කන් දීමෙන් මෙනෙහි කිරීමෙන් සහ මේ වැඩිමෙන්. ඒතර භාවනාමය පඤ්ඤා කියලා කියන්නේ වැඩිමෙන්. එතකොට භාවනා කියන එතන භාවිතා වෙන්න ඕන අපේ සබ්භාසෝ පරියාය සූත්‍රයේ තියෙනවා භාවනා කියන වචනේ අර්ථ නිරූපණය කරලා එතකොට සප්ත බොජ්ජංග වලට තමයි භාවනා කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට ප්‍රඥාව වඩන්ඩ අහුම්කන් දීමෙන් පුළුවන් මෙනෙහි කිරීමෙන් පුළුවන් ඊළඟට සප්ත බොජ්ජංග වැඩිවීමෙන් පුළුවන් කියන අර්ථයෙන් තමයි එතන ඒ වචන භාවිතා වෙලා තියෙන්නේ. ඊළඟට මම නැවත මතක් කිරීමක් කරනවා කෙලෙස් අවසන් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රම හතක් පිළිබඳව සබ්භාසෝ සූත්‍රයේ සඳහන් වෙද්දී එහි භාවනාය භාවනාව කියන එක එක ක්‍රමයක් හැටියට විතරයි සඳහන් කරලා තියෙන්නේ. තව හයක් එතන තියෙනවා. එතන විත් අපිට පේන එකක් තමයි අපි මේ භාවනා කියන වචනේ ඔක්කොම ලඟු කරගෙන තියනවා කියන එක. දැන් ඔය අහපු ප්‍රශ්නේදී භාවනාමය පඤ්ඤා කියලා කියන්නේ ඒ භාව ප්‍රඥාව සත සප්ත බොජ්ජංග වලින් ප්‍රඥාව වැඩි වීමක් පිළිබඳව තමයි එතන කියන්නේ. තිරුවන් සරණයි <clears throat> ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිතුරු මිත්‍රයන්ගෙන් අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ මම මේ භාවනාව මේ එදිනදා ජීවිතයේදී යොදා ගන්න ආකාරය ගැන ප්‍රශ්නයක් වීමට තියෙන්නේ මම එක උදාහරණයක් අරගෙන විස්තර කරන්නම් මම එළියේ ඉඳලා ගෙට එනවා ගෙට ඇතුල් වෙනවා එතකොට මට නහයට ගඳක් දැනෙනවා නිකන් මස් බදිනවා වගේ ඒක නහයට දැනෙන්නේ ඊට පස්සේ මම දකිනවා කුස්සියේ දොරත් ඇරලා තියෙනවා කුස්සියේ අර එක්සෝස්ට් වැඩ කරන්නේත් නෑ අපේ නෝනා මේ යමක් බදිනවා එතකොට මේ ඉතින් මම කතා කරනවා මේ මොකද්ද ඔයා කරන්නේ බලන්න මේ 100ක් නැද්ද මේ කුස්සිය දොර පැරලා දාලා මේ එක්සෝස්ටර් එක වැඩ කරන්නේත් නැහැ කියලා බලලා. එතකොට මට දැන් මෙහෙම වෙලා ටික වෙලාවකට පස්සේ බුදු ගැටුමක් ඇති වෙන්නේ නැහැ. පස්සේ මට කල්පනා වෙනවා ආ මේ මම මේ දිනදා ජීවිතයේදී සීලයක පිළිතලා සමත සහ විදර්ශනා භාවනා කරගෙන යනවා. නමුත් දැන් මට අද වෙච්ච දේ දිහා මම නැවත කල්පනා කරලා බලපුවාම මට තේරුණා ආ මට ටිකක් තරහක් උත්සාවිල්ලා තියෙනවා මට නහයට ගඳක් දැනුණා නහය කියන ඉන්ද්‍රියට යමක් දැනුණා ඒ කියන්නේ ඒක සංකතයක් ඒ සංකතය හේතු නිසා ඇති වුණා හේතු එක නැති වෙලා යනවා. නමුත් මට ඒක එතන ඒ වෙලාවේදී අවබෝධ වුණේ නැහැ. ඒකම අර ඇහැට දැක්ක දොර ඇරලා තියෙනවා. යමක් බදිනවා දැක්කම ඒකත් මම ඇස්සේ ඉන්ද්‍රියට දැක්කා. ඒකත් සංකතය වස්තුවක්. ඒ සංකත වස්තුව හේතු නිසා ඇති වුණා. හේතු නැතිනකොට නැති වෙනවා. කියලා මට ඒකට දැන් මේ අවස්ථා දෙකේදීම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව අකුසල චේතනා ඇති නොකර ඉඳ දැන් ඔබ වහන්සේ සඳහන් කරපු ආකාරය අනුව ඉන්ද්‍රිය භාවනා එකේ සිහිය අඩුවීම කියන එකයි මට පස්සේ වැටුනේ. අන්න එතනදී මම මේ දැන් මගේ ප්‍රශ්නේ දැන් මේක වැඩි දියුණු කරගන්නේ මම කොහොමද මේ සඳහා මොන වගේ භාවනාවක්ද මම තව වැඩි යෙන් යොමු කළ යුතුද කියන එකයි මගේ ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. මහත්තයා මෙහෙමයි මහත්තයා කොහෙද ඉන්නේ? අජින්ති කොහෙද මහත්තයා? ඒ ප්‍රශ්නේ අහපු මහත්තයා පදිංචි කොහෙද? මම පදිංචිලා ඉන්නේ ස්වාමීන් වහන්සේ ජර්මනියේ. ජර්මනි. මෙහෙම මහත්තයෝ දැන් ඔය භාවනා කර්මස්ථාන පිළිබඳව මගේ ආකල්පේ ටිකක් මම දන්නේ සතුටුදායක උත්තරයක්මද කියලා මේක. කෙනෙකුට භාවනාව සම්බන්ධයෙන් මේ උපදෙස් දීම කියන එක මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියන එක මේ වගේ සාකච්ඡාවකදී අපි කරන්නේ නෑ කරන කරන්න හොඳ නෑ කියන අදහසේ තමයි මම ඉන්නේ. හේතු දෙකක් මත දැන් ඔබතුමා පිළිබඳව මට අවබෝධයක් නැතිකම මගේ ගැටලුව. ඊළඟ කාරණය දැන් මෙතන මේ වැඩසටහන ගොඩක් අය අහනවා. මේ අහන අය මම හිතන්නේ ඒක පටිගත කරනවා. පටිගත කරලා පස්සේ නැවත අහන්න ලැබෙනවා තව කාට හරි. එතකොට අපිට කිසිම සම්බන්ධයක් නැති අය තමයි මේක ඇහුම්කන් දෙන්නේ. ඒ අයට නැවත මගෙන් අහන්න විදිහක් නැහැ. එතකොට එක්කෙනෙකුට දෙන කර්මස්ථානයේ භාවනා උපදේශයේ තව කෙනෙකුට ඒක ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එයාට ඒක තේරුම් ගන්න විදිය අනෝ. ඒක නිසා මෙතනදී අපිට ගන්න තියෙන හොඳම තීන්දුව තමයි ඔබතුමාට මම එතනදී මෙන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා උපදේශයක් දෙන්නේ නැහැ. නමුත් ඔබතුමා තේරුම් ගත්ත විදිහ හරියේ සති ඉන්ද්‍රියේ ගැටලුවක් මෙතන ආවේ සතිය කියන කුසල චෛතසිකයේ අඩුවක් මේ තිබ්බේ කියන එක ඔබතුමා තේරුම් ගත්ත නිසා දැන් ඔබතුමාට මේ ගැටලුවේ සෑහෙන ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන්. මොකද්ද දන්නවා ගැටලුව. මේ සතිය පිළිබඳව ගැටලුව දන්නවා. එතකොට තමන්ට සතිය වැඩෙන්නේ මොන ක්‍රමයෙන්ද කියන එක. තමන්ට සතිය වැඩෙන්නේ මොන ක්‍රමයෙන්ද? තමන්ගේ සතිය සහ සමාධි චිත්තය වඩාත් හොඳින් වැඩෙන්නේ මොන කර්මස්ථානයෙන්ද මොන ක්‍රමයෙන්ද මොන විදිහෙද කියන එක ගැන මේ වෙනකොට යම්කිසි අවබෝධයකුත් තියෙනවා. ඒ නිසා තමන්ම තමන්ම උත්සාහ කරන්න මේ උත්සාහය වගේම එහෙම නැත්නම් මේ භාවනාව පුරුදු පුහුණු කරන කෙනෙක් එක්ක ළඟ ඇසුරක් තියාගෙන ඒ කල්යාණ මිත්‍රත්වයේ පවත්වා ගැනීමෙන් ඒක පවත්වාගෙන යන්න පුළුවන්. මේ වගේ සාකච්ඡාවකදී මම භාවනාව පිළිබඳ උපදේශයක් දෙනවා නම් මම කරන්නේ පෞද්ගලික සාකච්ඡාවකින්. ඒ කියන්නේ පෞද්ගලිකව කතා කරලා මට තේරෙනවා මේ කෙනා මෙන්න මෙහෙම මේ කෙනා මෙන්න මේ විදිහේ පසුබිමක ඉන්නේ ආගේ ගැටලුව මෙන්න මේකයි මේ කෙනාගේ ඉන්ද්‍රියන් මෙන්න මේ හොඳ මට්ටමකට වැඩිමින් තියනවා වැඩිලා තියනවා කියලා අන්න ඒ උපයෝගී කරගෙන ඒ අනුව කිසියම් අදහස් හුමාරු කරගැනීමක් කරනවා කරන එක තමයි කරන්න වෙන්නේ. ඒක මම මේ මහත්මයා ප්‍රශ්නේ මතු කරපු එක ගැන මම සතුටු වෙනවා. මම පොදුවේ සියලු <laughs> සියලු දෙනාටම දෙන උත්තරෙත් ඒකයි. මගේ මම හිතන විදිහේක භාවනාවකට කර්මස්ථානයක් දීමේදී පෞද්ගලිකව ඒ කෙනාට ඒක ලබා දිය යුතුයි කියන එක. හැබැයි ඒ ඒ වගේම පොදුවේ මූලික කාරණා ටික සාකච්ඡා කිරීමක් කරන්න පුළුවන් මේ සාකච්ඡාවලදී මේ මේ වැඩසටහන් වලදී හැබැයි ඒක කරද්දි මම කරන්නේ සූත්‍ර දේශනාවක තියෙන දේ පැහැදිලි කරලා දීම පමණයි. මේ සූත්‍ර දේශනාවේ මෙන්න මෙහෙම තියෙනවා කියන එක පැහැදිලි කිරීමක් කරනවා. ඉදිරියේදී ධර්ම දේශනාවලදී භාවනාව සම්බන්ධයෙන් අදාළ වෙන කරුණු පැහැදිලි කරන්නේ සූත්‍ර දේශනාවක් උපයෝගී කරගෙන. ඒ විදිහට පැහැදිලි කරලා දෙනවා. කාගේ හරි භාවනා උපදේශයක් ගන්න අවශ්‍ය නම් නම දෙන උපදේශය තමයි මුලින්ම Tamanට ගුරුවරයෙක් කියන වචනයට වඩා කල්යාණ මිත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමන් හොයාගන්න ඕන තමන් තෝරගන්න ඕන ඒ අර පුක්කුසාතිගේ ක්‍රමයට හරි පොතකින් හරි කමක් නැහැ ඊට පස්සේ ඒ දෙදෙනා අතරේ තියෙන පොතෙන් නම් ඒක කරන්න බෑ අන්‍යෝන්‍ය සම්බන්ධයක් එක්ක ඒ තමන්ගේ කර්මස්ථානය පුහුණු කරගෙන යා යුතුයි කියන එක තමයි මගේ යෝජනාව. බොහොම පිං පින්න ස්වාමීන් වහන්සේ එහෙමනම් මම නවතින්නම් අනිත් කල්යාණ මිතුරු වෙන තහඳාස්තාව ලබා දෙන්න. හොඳයි. සිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ කාලේ ඇතම අවස්ථාවල ඇහෙන දෙයක් තමයි සෝවන් නිවන සඳහා භාවනාව කියලා දෙයක් අවශ්‍ය නැහැ කියන්නේ. මම හිතන්නේ ඒකට ගන්න මූලිකම පෙන්වීම තමයි වාසි සඳහන් කරපු මේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා කියන කොටස මත කරගෙන තමයි වෙන්නේ දෙයක් මත අපිට අහන්න ලැබෙන්නේ කියලා හිතෙනවා. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න මේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා කියන එක යෙදෙන එකත් ඒ වගේම ඒ කියන්නේ භාවනාවෙන් පහකළ යුතු ආශ්‍රව පිළිබඳව කරන විස්තරය සාමාන්‍ය ජීවිතයේදී කෙනෙක් භාවනාව කියන එකකින් අර්ථය ගන්න විදිහත් රැසක් කළ යුතු දේ ගැනත් පොඩි විස්තරයක් කරන්න සාමාන්‍යස බොහෝ දෙනෙක් නොමග කියන්නේ ඉතින් මේ භාවනාව කියන එක මට දැනෙන්නේ ඔබ වහන්සේගෙන් ඒකට අදහසක් දැනගන්න කැමතියි සාරණාත් තෙරුවන් සරණයි. මත් ඔකට මේ බොහොම සරල උදාහරණයක් මම අරන් පෙන්නලා ඉන්න මොකද්ද ගැටලුව කියලා ඉස්සරලම. මොකද මේ ගැටලුවේ ගැටලුවේ ඉඳගෙන උත්තර දෙන්න යනකොට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ඇති වෙන්නේ. දැන් අපි සරල කාරණයක් අපි දන්න ලංකාවේ ප්‍රසිද්ධ නගරයක් තියෙනවා තිස්ස මහරාමය කියලා. දැන් තිස්ස මහරහමය කියලා කියන නගරේ නම ආවේ මුලින්ම තිබුණේ තිස්ස කියලා නගරයක් තිබ්බේ. ඒක තමයි අනුරාධපුර වගේ අනුරාධපුර නගරේ වගේ මේ තිස්ස කියලා නගරයක් තිබ්බා. අනුරාධගාම තිස්ස ගාම එහෙම තිබ්බේ. ඒතර තිස්ස කියන නගරේ පන්සලක් ඇදුවා. ඒ පන්සල ටිකව තිස්ස මහරහමය කියලා. දැන් පස්සේ පස්සේ උනේ මේ පන්සලේ නම මේ නගරයට ආවා. ඒ පන්සලේ නම තමයි දැන් නගරයට පාවිච්චි කරන්නේ තිස්ස මහරාමේ. ඒතර දැන් අගට කෑල්ලක් වුණලා තියෙනවා තිස්ස මහරාමයට යනවා කිව්වොත් ඒ යන්නේ නගරයට. ඒතර දැන් පන්සල විශේෂයෙන් කියන කෑල්ලක් වුණලා තියෙනවා තිස්ස මහරාම රජමහ විහාරය කියලා. විහාරය කියලා අලුතෙන් තව කෑල්ලක් වුණලා තියෙනවා. එතකොට අර මුලින් තිස්ස කියලා නගරයක් තිබ්බා කියන එක අපි දන්නවනම් ඒක නගරේ නම තිස්ස නගරේ තියෙන පන්සලේ නම තිස්ස මහරාමය කියලා කිව්වම අපිට මේ මොකද්ද කියලා තේරෙනවා. අන්න ඒ වගේම පැටලිල්ලක් තමයි මේ තියෙන්නේ. වැරදි තැනක භාවනාව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉස්සරලා අපිම තමයි මේ වචනේ වරද්දවගෙන තියෙන්නේ භාවනා කියන වචනේ මේ වාඩි වෙලා ස්පියාගෙන ආනාපාන සතිය වැඩිම ආනාපාන සති භාවනාවට මෛත්‍රී භාවනාව මේ වගේ අපි අර කරන ක්‍රියාකාරකමකට මේක ලඝු කරා. ඒ ලඝු කරලා භාවනාව ඒක හැටියට අපි ගත්තා ඉස්සලා. ඒක අපි මේ මෑත කරගත්තු කරගත්තු වැරද්දක් ඒක. එතකොට ඒ භාවනාව කියන එක ලඝු කරලා විකෘති අර්ථයකින් ගැනීමෙන් සමහරු ඒ ගැන හොයන්නේ බලන්නේ නැතුව ඒ මේ වෙලා තියෙන වැරද්ද තේරුම් ගන්න නැතුව ඒක ඒ ගැන මේ ඒක ප්‍රතික්ෂේප කරලා දානවා. ඒ වැරද්ද નિවැරදි කරනවා වෙනුවට. ඊළඟට අර සබ්භාසෝ සූත්‍රයේම එනවනේ දස්සනා පහතබ්බා. මේ දර්ශනයෙන් පහත මේ මේ ආශ්‍රව ප්‍රහාණය වීම මේ ඇය හිතුවා මේ දර්ශනය කියන එක අර දිත්‍ති කියන අර්ථයෙන් දෘෂ්ටිය කියන අර්ථයෙන් ඒ කියන්නේ අර ඉංග්‍රීසියේ තියෙන ෆිලොසොෆි කියන අර්ථයෙන් මේක බටහිරෙන් ඉස්සෙල්ලම ඔය අදහස එන්නේ බටහිර අයකින් එන්නේ අදහස ඉස්සෙල්ලම ඒ අය දර්ශනය කියන වචනේ ගත්තේ ෆිලොසොෆි කියන එක අර්ථයෙන් ඒ ෆිලොසොෆි කියන එකට අපේ සිංහල වචනේ තමයි මේ මේ මතවාද කියන එක ඒවා ඒවා මතවාද ෆිලොසොෆි කියලා කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුගේ මතවාදයක් කියන එක. එතකොට පාලියෙන් දස්සන කියන වචනෙන් අදහස් කරේ මේ ෆිලොසොෆි නෙමෙයි මතවාද නෙමෙයි ඊළඟට ඒක ආවාර ඇටිටියුඩ් කියන වචනේත් උතනට දා ඒ අර්ථයත් ඔය ඉංග්‍රීසි පොත්වල තිබුණු වචනේ ඒවා දාගත්තා මේ මේක ආකල්පමය වෙනසක් මෙතන ඉස්සෙල්ලම ඇති වෙන්න ඕන කියන එක ඒක සතිපත් මේ සබ්භාසෝ සූත්‍රයේ තියෙනවා කියලා දැන් මේ වගේ එක එක්කෙනාගේ මේ අර්ථ නිරූපණ කවදාකවත් භාවනා නොකරපු මේ pāli භාෂාව හෝ බෞද්ධ අධ්‍යයනය පිළිබඳව මහාචාර්යවරු තමයි මේ මේ අදහස් ඉස්සරළම ඔය වගේ මේ ව්‍යාකූල අදහස් ගෙනාවේ. ඒ නිසා මේකේ තියෙන ව්‍යාකූල අදහසක් මේ භාවනා කරන්න නෙමෙයි තියෙන්නේ බණ ඇහිීමෙන්ම සෝතාපන්න වෙන්න පුළුවන් කියන අදහස එන්නේ එතන. නමුත් අපි ගත්තොත් මෙම අර්ථය කොමන අර්ථයෙන්ද? අපි දැන් පැහැදිලි කරපු අර්ථයට ගත්තොත් කුසල භාවනාව කියලා ගත්තොත් ඉන්ද්‍රිය භාවනාව කියලා ගත්තොත් ඔය ගැටලුව කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. <laughs> කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ. මොකද කුසලය වැඩි වීම කියන එක පටන් ගන්න ඕන. සීලය වඩන්න ඕන. සීල භාවනාවක් ඕන අපිට. මොකද සීලය වැඩෙන්න ඕන අපේ. එතකොට මේ ඉමාර්ථයෙන් මේක දිගින් දිගට ගත්තොත් අපිට තේරෙනවා ඒ මේ භාවනා කියන අර්ථය මේ අදාළ වෙනවා කියන එක. හැබැයි අපිට ඒ කොටස ඕනනම් භාවනා කියන එක නැතුව මේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ භාවනා කියන නැත්නම් ඒ ඒ වචන වලින් ගන්න පුළුවන්. දැන් දස්සන දර්ශනය ඇති කරගන්නේ කොහොමද? ඒතර දර්ශනය ඇති වෙන එක දර්ශනය ඇතිවීම මේ සබ්භාසව සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි තියෙන ගැටලුව තමයි සබ්භාසව සූත්‍රයේ කියවපු අය මේ ගොඩාක් වෙලාවට මේ ගැටලුව මතුවලා තියෙන ඔබතුමා මතු කරන ගැටලුව එන්නේ සබ්භාසව සූත්‍රෙත් එක්කම තමයි සූත්‍රයේ තේරුම් ගන්න නැති එක වැරද්දෙන්නේ. එයයි හිතුවා මේ ක්‍රම 7 පියවරෙන් පියවරට පියවරෙන් පියවරට යන ක්‍රම හතක් කියලා නෑ මෙතන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය ඇති කරගත්තට පස්සේ යෝනිසෝ මනසිකාරය ඇති වුණායින් පස්සේ අපේ තියෙන කුස මේ මේ තමන් පැත්තකින් තියන්න ඕන ප්‍රහාණය කළ යුතු අකුසල චෛතසික ටික ප්‍රහාණය කරලා ඇති ඉපදිලා තියෙන අකුසල චෛතසික ටික ඉවත් කරලා නූපන් අකුසල ඇති වෙන්නේ නැති වෙන්න ඒ මේ තමන්ගේ ඒ වළක්වගෙන ඊට පස්සේ ඉපදිලා තියෙන කුසල චිත්ත ටික වැඩි දියුණු කරගනිමින් නියපුදුණු කුසල් වැඩි කිරීම කියන තැනට ආවට පස්සේ මේ කරුණු හතම ඒ ඒ වෙලාවට පාවිච්චි කරගෙන ඒ ඒ වෙලාවට පාවිච්චි කරගෙන තමන්ගේ කුසල චෛතසික වැඩිවීමක් කෙලෙස් ප්‍රහාණය කිරීමක් ආශ්‍රව නැති කිරීමක් තමයි මෙතන කතා කරන්නේ. ඒතර උදාහරණයක් හැටියට ඔය මේ පහත බේතු මේ ආශ්‍රව ටික පහත බීමත් මතු කරගත යුතු කුසල් ටික මතු කර ගැනීමත් කියන තැනට එනකොට සමාධි චිත්තය ඇති වෙනවා. ඒ කියන්නේ අර සමාධි සම්බොජ්ජංගය එතනට ඕන. ඒකට සති සම්බොජ්ජංගය ඕන. යෝනිසෝ මනසික හරිය ඇති වෙන්නේ නැහැ සති සම්බොජ්ජංගේ නැතුව. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේකේ හත්වෙනි අවස්ථාවේදී තමයි මේ බොජ්ජංග ටික වඩන්න ඕන. ඊට ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්නත් පුළුවන් කියලා හිතනවා නම් ඒක තියෙන්නේ සූත්‍රයේ තේරුම් ගන්න බැරි කමක්. මම දකින දෙයක් මම වගකීමකින් කියනවා මම ඒක කවුරුත් එක්කවත් වාදිවාදික පැටලෙන්න තියෙන උමනාවකට කියන එකක් නෙමෙයි සබ්බාසු සූත්‍රය සම්බන්ධයෙන් අපේ අන්තර්ජාලයේ තියෙන දේශනාව හතරක් හෝ පහක් තියෙනවා ඒක හොඳට අහුම්කම් දෙන්න කියලා මම කියනවා ඒ එකම දේශනාවකවත් අපේ පිටිගල ගුණරතන හාමුදුරන්ගේ දේශනාව ගැන මම සෑහෙන සතුටු වෙනවා ඒ හැරෙන්න කිසිම දේශනාවක මේ මුල්ම කොටස නිර්වෝල්ව හඳුනගෙන තේරුම් අරගෙන දේශනය කරලා නැහැ. ඒ තේර කරලා නැතිකම හේතුව නිසා අග ටිකත් අර්ථ ශූන්‍ය වෙලා තියෙනවා. ඉතින් මෙතනදී මේ සූත්‍ර දේශනාව තේරුම් ගන්න බැරි වෙච්ච පිරිසක් විසින් කරනු ලබන විකෘති මේ තමන්ටම විකෘති කිය අදහසක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. මේ වචනවල ගැටලුවක් තියෙනවා. මොකද ඒ අය භාවනාව කියලා අදහස් කරන්නේ කුමක්ද කියන එක. ඒ අය භාවනාව කියලා අදහස් කරන්නේ එකට මේ දකින්න දේ, දන්න දේ. ඒකේ අනිත් අය කරන දේට තමයි ওই භාවනාව කියලා කියන්නේ. ධර්මයේ අර්ථයෙන් නෙමෙයි. ඒතර පැටලෙනවා. මම හිතනවා මම ඒක පැහැදිලි කරා කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ ප්‍රමාණ පින් මම හිතන්නේ තව බොහොම කෙටි කාලයක් තියෙනවා අපිට ස්වාමීන් වහන්සේ සමග රැඳී ඉන්න සාකච්ඡා ප්‍රශ්නයක් තියෙනවනේ ඉදිරිපත් කරන්න. ආ පෙරවන් සරණයි. ඔතේරසන ස්වාමීන් වහන්සේ සරල ප්‍රශ්නයක් ඔබ වහන්සේට අප්‍රමාණකින් මේ පාන්දර මම හිතන හතරක විතරනේ කියලා තුන හතරට විතර කියලා අපහාසම සම්බන්ධන වට මේ ආගමික ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් එතකොට ඔබ වහන්සේ භාවනාව කියන වචනේ අර්ථය අපිට මනමින් තේරුම් කරා එකම භාවනාව කියන අපිට අපිට හිතට මතුවෙන චිත්‍රයක් තමයි ඉඳගෙන S2 භාගන අත් දෙක එකට තියාගෙන කරන සතරේ ඉරවෙන් එක ඉරියව්වක් අපිට එනවා පාරකම ඒක තමයි භාවනාව කියලා අපිට එන්නේ එක පාට. ඒක ඒ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකද සාවිනාංශය? එකම අර උභාසයේ මේකට යම් කිසි උත්තරයක් දුන්නා මට මේ කියන අවස්ථාවේ මම සබ්බාසෝ සූත්‍රයෙන් අර ඒක කියන්නේනටම ස්වාමීන් තියෙන අර්ථයෙන් දර්ශනෙන් ඇරෙන්න ගත්තාම දැන් සංවරයෙන්, ප්‍රත්‍යවේක්ෂාවෙන්, එහෙම තයිවසීමෙන්, මගහැරීමේ සහ දැඩි වීරයෙන් කියන කරුණු හතර බොහොම සරල ලෙස අපිට පේනවා. භාවනාවෙන් කියන අතුර හත් වෙනි ස්ථානට දාලා කියන. ඒතර මේකේ අර මටත් දැන් ඔබ වහන්සේ ඒක පැහැදිලි කරා මටත් හිතුනේ කාරණයක් තමයි හඳුන්වන්නේ කුමක්ද? ඒ අනුව අපිට තීරණය කරන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ ඒ කට්ටිය මොන අර්ථයකින් මේ භාවනාව ගැන කියනවද කියලා. එතන ගැටලු තියෙන්නේ. මොකද ඒ අයනේ කියන්නේ භාවනාව අවශ්‍ය නැහැ කියලා කියන අය එහෙම කියනවා. ඒ ඒ කියනකොට කට්ටිය මොන අර්ථයෙන්ද කියන්නේ? අපිට තේරෙන්නේ භාවනාව කියලා කියන්නේ වැඩිම කියන අර්ථයෙන්. එතකොට ඒක ඉන්ද්‍රිය භාවනාව හෝ කුසල භාවනාව. එතකොට දැන් බලන්නකෝ අපි තේරුම් ගන්න භාවනාව අවශ්‍ය නැහැ කියලා කියනකොට ඒක විහිළුවක් වෙනවනේ. මොකද කුසල භාවන කුසලේ වඩන්න එපා නම් ඉන්ද්‍රිය වඩන්න එපා නම් මොකද්ද කරන්න තියෙන්නේ? කියන ප්‍රශ්නේනවා අපිට. එතකොට නමුත් අපි තේරුම් ගත යුතුයි එහෙනම් මේ අපි ගන්න අර්ථය නෙමෙයි මේ කට්ටිය. මේ අයට භාවනාව ගැන ඒ අයගේ අර්ථ විවරණයක් තියෙනවා. අන්න ඒ කියන දේ තමයි මේක කරන්න එපා කියලා අවශ්‍ය නැහැ කියලා කියන්නේ කියලා. හැබැයි ඒක නිර්වෝල් කරගත්තොත් සමහර විට ඒ කියන දේ ඇත්තක් තියෙන්න පුළුවන්. මොකද ඒ කට්ටිය භාවනාව කියලා කියන දේ ඇත්තටම අවශ්‍ය නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක අපිට මට කියන්නේ අපිට විශ්ලේෂණ දෙයක් නෙමෙයි තියෙන්නේ. යම් කෙනෙක් කියනවා නම් භාවනාව අවශ්‍ය නැහැ කියලා අපිට පෙරලා ප්‍රශ්න කරන්න ඕන. අනිත් පැත්තට අපිට ප්‍රශ්න කරගන්න වෙනවා, නිරෝධ කරගන්න වෙනවා. ඔබ භාවනාව යන අදහස් කරන්නේ කුමක්ද? අවශ්‍ය නැහැ කියලා කියන්නේ කුමක්ද කියන එක. එතකොට අපිට මේක පැහැදිලි සමාජයට අපිට අපිත් එකඟ වෙන දෙයක් කියා කියනව වෙන්න පුළුවන්. මේ අපිත් එකඟ වෙන දෙයක් එයක් කියනව වෙන්න පුළුවන්. නමුත් මේ අපි ඒ අදාළ ප්‍රශ්නේ අහන්නේ නැතුව. එහෙම නැත්නම් ඒ අය ඉස්සෙල්ලා කියන්න ඕන මම භාවනාව යනුවෙන් අදහස් කරන්නේ මෙන්න මේ දෙයයි. අන්න ඒ දේ තමයි මම මේ කරන්න එපා කියලා කියන්නේ කියලා එක්කෝ ඒ ඒ කෙනා කියන්න ඕන. එහෙම නැත්නම් අහන අය දැනගන්න ඕන ඔබ භාවනාව යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහන්න. ඒ එතන ඒ සංවාදයේ එතන කරන හැරෙන්න අපිට ඒකට නිගමනයක් තීරණයක් දෙන්න බෑ මෙතන. කියන එක තමයි මේ අන්තිමට අහපු ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ අපිට සබ්බහස සූත්‍රයට අනුව නම් මේක මේ අන්තිම කොටස නෙමෙයි භාවනා කියලා කියන එක මොකද හේතුව සත්තබොජ්ජංග සත්තබොජ්ජංග වල සති සම්බොජ්ජංගය අපිට මුලින්ම ඕන වෙනවා සති සම්බොජ්ජංගය මුලින්ම අපිට ඕන වෙනවා සති සම්බොජ්ජංගේ නැත්තම් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටික එකවර අපිට ඕන වෙන්නේ. එකවර ඕන වෙන්නේ බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ මේ ටික අපිට වෙන් කරලා අඳුල්ලා දීලා තියෙනවා. මොකද වෙන් කරලා අඳුල්ලා දීමෙන් ඒක හරියට අර ඖෂධයක් වගේ. දැන් බෙහෙතක ඖෂධයක රසායන ද්‍රව්‍ය බෙහෙත් පෙත්තක් ගත්තොත් ඒකේ රසායන ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. වර්ග. ඒ වර්ග ගොඩත් එක්ක තමයි පෙත්ත තියෙන්නේ. එතකොට බුදුරජාණන් ඒ වගේ කාට හරි පුළුවන් මේකේ රසායන ද්‍රව්‍ය ටික වෙන් කරලා කියලා දෙන්න මේ මේක තියෙනවා මේක තියෙනවා විටමින් පෙත්තක මෙන්න මේ විටමින් වර්ග ටික තියෙනවා කියලා. එතකොට ඒ ඒ කවුරු හරි කිව්වොත් එහෙම ඒ විටමින් A B C කියන්නේ ඇවිල්ලා ඉස්සලම ගන්න ඕන A එක ඊළඟට B එක C එක කියලා එහෙම එකක් නැහැ. ඒවා ඒ ඒ වෙලාවට ඒ අවශ්‍ය මේ විටමින් එක ගන්නවා. අන්න ඒ වගේ මේ පෙත්තක් ඇතුලේ තියෙන විටමින් ටික වෙන් කරලා පෙන්නනවා වගේ මේ අපේ පුහුණු ඇතුලේ තියෙන අර අනන්‍යතාවයන් ටික වෙන් කර දීමක් පමණයි මේ සම්භාසෝ සූත්‍රය කරලා තියෙන්නේ. ඒක පියවරෙන් පියවරට එන එකක් නෙමෙයි. ඒ ඒ වෙලාවට තමන් මේ ගුණ ටික වඩ아가ගෙන යනකොට මේ එක එක ක්‍රියාත්මක වෙලා ක්ලේශ ටික දුර වෙනවා. ඒකයි වෙන්නේ. දැන් අපි අවසන් කරමු. ඉතින් අපි මුලින්ම කෘතවේදී වෙනවා සුසිත මහත්මයාටත් ඒ වගේම දලුවත් මහත්මයාටත් අපි මේ වගේ මණ්ඩපයක් කරදී සම්බන්ධයෙන් විශේෂයෙන්ම යුරෝපා කල්යාණ මිත්‍රන් අපහ සම්බන්ධයෙන් සමන්ද සිසු සහ සම්බන්ධ වෙන්නේ මේ ඉරිදා දවස්වලයි ඉතින් අදත් අපිට ඉතාමත්ම ධර්මයෙන් අපිට අනුග්‍රහය දැක්වූ පූජ්‍යපාද මිත්‍රක කමලසිරි ස්වාමීන් වහන්සේට අපි ඉතාම කෘතවේදීව පුණ්‍යන මොදලා කරනවා ඔබ වහන්සේගේ මේ වෙලාවේ කාලය නොතකා අපහ සම්බන්ධ වෙලා මේ විශේෂ ධර්ම කරුණු අපහ බෙදා ගැනීම සම්බන්ධව මෙවැනි දේවල් අද භාවනා කියන වචනය ගැන නැත්නම් භාවනාව ගැන අපි දැනගත්ත කරුණු බොහෝ විට හුඟ දෙනෙක් අහලා නොතිබිච්ච කරුණු. මේ ඒ ඒ වෙනින් වහන්සේ ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරන ස්වාමීන් වහන්සේ වහන්සේගේ ඇත්තට මේක විශේෂ අපි කියන රිසර්ච් එකක් වගේ කියලා අපිට මේ ඇහිච්ච ටික ඒක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා බෞද්ධයන් හැටියට. ඒ දැන ගැනීම ඉතින් ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාව යොමු වෙනවා. අද සාකච්ඡාව නිමා කරන ස්වාමීන් වහන්සේ සර්වන් සර්ණයි. සිල් දනාටම සර්වන් සර්ණයි. තෙරුවන් සරණයි සාදු සාදු තෙරුවන් සරණයි සාදු